ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මෙවැනි ශාසනයක් මනුසාත්ම භාවයක් දුර්ලභක්ෂණ සම්පත්තියක් හම්බෙච්චාම කෙනෙක් සාක්ෂාත් කරගත යුතු එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත යුතු ධර්ම හතර මොනවද කියලා මේ ශාසනයේ ප්‍රශ්නයක් අහුවොත් ඒකට තියෙන ඍජු පිළිතුර තමයි මේ සාමාන්‍ය ඵල හතර එහෙම නැත්නම් නම් වශයෙන් කියනවනම් සෝවාන් ඵල ඥානය සකදාගාමි ඵල ඥානය අනාගාමි ඵල ඥානය සහ අරියත් ඵල ඥානය. ඉතින් ඒ සඳහා අපි සැදී පැහැදී ඉන්න බවට මම හිතන්නේ කාගවත් සැකයක් නැත්තේ නෑ. එසේ නමුත් අපි පටන් ගත්ත තැන් අනුව ඉන්න තැන් අනුව අපි මේ කියන දෙයට දක්වන අදහස් අනුව අපි දෙන්නේකු සමාන නැහැ. හැම කෙනාම ඒ අතින් විවිධාකාර බවක් දක්වනවා. නමුත් අපි සාමූහික ප්‍රයත්නයක් කරන නිසා අපි පුළුවන් තරම් මේක පිළිබඳව සාරුවච්ච මතය එහෙම නැත්නම් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ මතය ඉදිරිපත් කරගත්තොත් අපිට මේ සාමූහික ප්‍රයත්නයේට සාමයක් ඒ වගේම එකමුතුකමක් ඉන්නවා. සිද්ධ වෙනවා. එසේ නමුත් අපි කරන කරන ප්‍රයත්න වල හැටියට ලැබෙන ප්‍රතිඵල ඒක නා හැටියට වෙනස් වෙන විවිධත්වයක් තියෙනවා. ඊයේ වරුසාව ඇස්සේ අපි තේරුම් ගන්න උත්සාහ කළේ මේ කාමය කියන නැත්නම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුන් ආකාරයට බෙදලා ගිය මේ කාමයෙන් නැත්නම් තෘෂ්ණාවෙන් අශේෂ විරාග නිරෝධෝ යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ මේක තමයි මේ නිරෝධය පෙන්වන්නට බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරපු එක ඉතින් මේ සච්චිකා තබ්බ නැත්නම් සාක්ෂාත් කළ යුතු ධර්ම හතර කියන්නේ මේ කාමය ප්‍රහාණය කිරීමේ අවස්ථා හතරක් කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ එදිනෙදා මේ හුස්මක් බලන වාරයක් පාසා සක්මනක් කරන වාරයක් පාසා එදිනදා ජීවිතේ සතිමත් වෙන වාරයක් පාසා අපි කොච්චර දුරට මේ කියන තෘෂ්ණාවෙන් අශේෂ විරාගව ශේෂ නැතුව සම්පූර්ණයෙන් විරාගයටපත් වෙනවද ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා කවුරු හරි දන්නවනම් ඒක ඒකාන්තම යෝගාවචරයට චිත්ත ශක්තිය වඩනවා අදිෂ්ඨාන ශක්තිය වඩනවා ඒ නිසා බණ ඇහිමෙන් අපි ධර්ම සාකච්ඡා කිරීමෙන් ඒක පුළුවන් තරම් හිතට වද්දා ගන්න හදනවා ඉතින් නමුත් මේ කාමයේ කියන එක gediyak වශයෙන් එක සැරේ අයින් කරන්න බෑ ඒක ටික ටික ටික ටික අයින් කිරීමේ ක්‍රමයක් තියෙන ඉතාමත්ම කාමයේ තියෙන ෂටගතියට ප්‍රයෝග ගතියට මායාවී ගතියට ගැළපෙන ඊ타මත්ම සූක්ෂම ක්‍රමයකට තමයි සරුවචන් වහන්සේ මේ කාමය ප්‍රහාණය කිරීම කියලා තියෙන්නේ. ඉතින් ඒකෙදි කාමය තුන් ආකාරයට කඩලා කඩනකොට තණ්හාව තුන් ආකාරයට කඩලා කඩනකොට තෘෂ්ණා දුර්වල වීමකු සිද්ධ වෙනවා. මේ තෘෂ්ණාව එක සැරේ ගලවන්න බෑ. නමුත් මේ කෑල්ල කෑල්ල එක එක සැරේ ගලවන්න පුළුවන් කියලා මහා ගලක් තුනට පලා ගත්තට පස්සේ ඒක ඉවත් කරන්න හෝ කුඩු කරන්න ලේසි. අනිත් වගේ මේ තෘෂ්ණාව තුනකට පළලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ඉදිරිපත් කිරීමත් ਸਰවඥාසිකේ සර්වඥ ක්‍රමයක්. මුත් ඊට වැඩිය ඊ타මත්ම සිහුම් අර්ථයක් අපි සාසනික වශයෙන්, જાතියක් වශයෙන් ඉතිහාසයේ අමතක කරලා තියෙනවා. ඒ මොකද්ද? කාම තණ්හාව දුරුවන් කරන භව තණ්හාව අල්ලන්න ඕන. ආන්න උතන තමයි අපිට මේ සාපේක්ෂතාවාදේ මේක නිසා මේක අයින් කරනවා කියන අදහස දන්නේ නැති නිසා අපි මේ තණ්හාවේ ඔක්කොම එකතරේ අයින් කරන්න හදන අම්මු මූලධර්ම වාදයකට අහුවෙලා අපිට මේ කාම තණ්හා දුරුවන් කිරීම සඳහා භව තණ්හාව ප්‍රයෝජෙන්න ගන්න පුළුවන් කියන එක කරගන්න බෑ මොකද තෘෂ්ණාවට වෛර කරනවා තෘෂ්ණාවට වෛර කළා මේ වැඩි කරන්න බෑ හොරෙක් කල්ලන්න හොරෙක්ම දාන්න ඕනේ ඒ නිසා අපි කොතනදීද කාම තණ්හාව දුරුවන් කිරීම සඳහා භව තණ්හාව පාවිච්චි කරන්න කියලා බැලුවොත් මේ පිංකම් කරනවා කියලා කියන්නේ දන් දෙනවයි කියලා කියන්නේ සිල් රකින්නයි කියලා කියන්නේ භාවනා කරනවයි කියලා කියන්නේ මේ ජීවිතයේ සබ පාවා දීලා మతు භවය සඳහා ඉහාත්මය සඳහා යම් යම් ප්‍රමාණික කැපකිරීම කරනවා දානයක් ඒක ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියන පද ටික තමයි බුදුහාමර පාවිච්චි කරන්නේ ඡාග කියන්නේ ත්‍යාගවන්තකම පටිනිස්සග්ග කියන්නේ අතහැරීම මුත්‍ති කියන්නේ මිද්දෙනවා අනාලයෝ කියන්නේ ආලය හැරපනවා ඉතින් අපි දැන් මේ වගේ ගමනක් එන්න යනකොට අර තම තමන්ගේ අත්‍යවශ්‍ය ගෙවල් දොරවල් වැඩ කාට හරි කොබවරලා මොනවා හරි ගනුදෙනුවක් කරගෙන තමයි අපි මේ එන්නේ ඒ එන දෙයට කිසිම වෙලාවක අපිට උදව්වක් ආධාරයක් නැව තන වඩාගෙන ප්‍රයෝගයෙන් සකස් කර ගන්න ඕනේ. ඒ මොකද ඒ ගෙදර ඉඳලා හිටියොත් මේට දෙද හැප නැති නිසා නෙවෙයි. එහෙම නැත්නම් මෙහි ආපුවාම ගෙදරට දෙද හැප තියෙන නිසා නෙවෙයි. නමුත් මේ වැඩෙත් වෙන්න එපාය. එතකොට අපි මේ භව තණ්හාවක් ඉදිරිපත් කරගෙන කාම තණ්හාවක් ප්‍රතික්ෂේප කිරීමක් කරලා තියෙනවා. ඒ කරනකොට ඒ කෙනා ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලයෝ කියන මේ පද පහම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ගෙදර දොරේ තප සම්පත් ත්‍යාගවන්ත වෙලා තියෙනවා. පටිනිස්සග්ග කියලා කියන්නේ අතහැර දමලා තියෙනවා. මුත්‍ති ඒ මිදිලා තියෙනවා. తాවකාලිකව හරි ගෙවල් දොරවල තප සම්පත් මිදිලා තියෙනවා. අනාලයෝ කියන්නේ ආලය හැරපලා තියෙනවා. චාග පටිනිසග්ග මුත්‍ති අනාලියෝ. ඉතින් මෙහි ආවට පස්සේ එහෙම නැත්නම් මේ අරණ්‍ය ගත උනායි කියලා අපි හිතමුතාවකාලිකව ඉතින් මේ අරණ්‍යගත වීම නිසා නැත්තම් මේ බුදුහමඳුර මේකට ටිකක් උපදාලා කියන්නේ අරණ්‍ය ජීවිතයේ අගේ කිරීම හරහා අරණ්‍ය ජීවිතයේ අනුමෝදන් වීම හරහා අරණ්‍ය ජීවිතයට අනුග්‍රහ කිරීම හරහා giderදොර සැප සම්පත් අයින් කරන එක අපි කරන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ වරහන් ඇතුලේ දාලා කියනවා ඒ අරණ්‍ය ජීවිතයේ සැප සම්පත්තිය නිසා නෙවෙයි සුඛයක් නිසා නෙවෙයි ඒකත් දුකක් අරණ්‍ය ජීවිතය දුකක්. නමුත් ඒ කෙනා දන්නවනම් මේ දුකට මනාප වෙන්නේ, මේ දුක අනුමෝදන් වෙන්නේ, මේ දුක අගය කරන්නේ, මේ දුක ආඩම්බර වෙන්නේ, මේ දුකට අනුග්‍රහ කරන්නේ මේ කාම සැපය අයින් කරන අදහස කියන එක යෝගාවචරයට තේරෙන්නේ නැත්තම් එයා මෙහි ඇවිල්ලා සැප ඉල්ලනවා. ඉතින් කන රත් වෙන්න ගහන්න ඕන කන් අඩිය පුපුරන්න මෙහෙ එන්න කියන සැප දෙන්න නෙවෙයි. මෙහෙ නෑ කුමරු කුමරි සැප. මෙහෙ නෑ රජ සැප. මේ අපි තියෙන එක හදා බෙදාන කනවා ඒක වෙනම එකක්. ඒ නිසා මෙතනදී තියෙන මේ දුකත් සැපක් වශයෙන් බලන්න පුළුවන් නම් යෝනිසුමනස්කාරය කියලා කියනවා. මේ හම්බෙන පීඩාවත් මේ හම්බෙන දරතයත් සැපක් වෙනවා. මොකද අරසා විශාල කාම තණ්හාව මේ අරන්නේ ඉන්න එක චිත්තක්ෂණයක් අගය කරොත් ඒ චිත්තක්ෂණය කාම සංඥාව 100%ක්ම නැහැ. ඒ නිසා මේ අරණ්‍යයේ ඉන්නවා කියන එක දාර්ශනික වශයෙන්, ආගමික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් අගය කරන සතුටු වෙන චිත්තක්ෂණයක් පාස එයා දන්නවනම් නැත්නම් අදිෂ්ඨාන ශක්තිය වඩා ගන්න දන්නවනම් චිත්ත ශක්තිය වඩා ගන්න දන්නවනම් මේ චිත්තක්ෂණය කොච්චර දුරට අපි මේ අරණ්‍ය ජීවිතේ සතුට වෙනවද ඒ චිත්තක්ෂණයේ කඳුලක්වත් gedara ගැන මතක් වෙන්නේ අතීතය ගැන මතක් වෙන්නේ අනාගතය ගැන මතක් වෙන්නේ අරය ගැන මතක් වෙන්නේ අතන ගැන මතක් වෙන්නේ ඒ චිත්තක්ෂණේ කාම තණ්හාව අශේෂ විරාග නිරෝධෝ ඒක ශේෂ නැතුවම විරුද්ධ වෙලා රාගය අයින් වෙලා ඉතින් ඒ නිසා මේ අරණ්‍ය හම්බෙන මේ කරදරකම් කටවල ටිකක් සැපක් කියලා කියන්නේ පිස්සු හැදිලා නෙවෙයි බුදුජානනාංශ මේ අපිට බ්‍රේන් වොෂ් කරන්න හදනව නෙවෙයි මොලේට කුරුවල් කරන්න හදනව නෙවෙයි. ඒ නිසා මේ මේ පැමිණි දුකත් පැණි රහක් කරගන්න කියන්නේ එතකොට කාම සම්පත්තිය, කාම සැප, කාම ගුණ චිත්තක්ෂණයට අමතක කරනවානේ. ඉතින් මේක හරිම මාරු තේරුම් කරලා දෙන්න. මොකද එක්කෝ හිතනවා එහෙනම් ගෙදවල් වලට වැඩිය සැප මෙතන තියෙන්න ඕන මේක සාදු කියන්නේ. ඊට වැඩිය සැප මෙතන සැප තියෙන්න ඕන මේක අනුමෝදන් වෙන්න. මේක සමාදන් වෙන්න. මේක අනුග්‍රහ කරන්න. ඉතින් හත් දෙයියනේ මෙතනත් කරදරයක් නේ තියෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ නොදැන කියනනේ කරදරයක් තමයි. නමුත් ගෙදර දොරේ කියන මේ සංසාරයක් එකතු කරගත් මේ ඇබ්බැහි ටික පුරුදු ටික මනාපමනාප ටික හරක බාන රත්තරම් මිනිමුතු ගෙවල් දොරවල් කරදරපොය චිත්තක්ෂණේ කමත කරන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් අරණ්‍ය වාසී අපි වෙනවයි කියන එකෙන් එයා සාසනේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. එයා යෝනිසමංස්කාර තියෙන කෙනෙක් වෙනවා. එයා මේ කරදර නැහැ කියලා නිකන් හංගන්න හදන්නේ කරදර තමයි. නමුත් මේක සැපක් විදියට ගන්නවා. මොකද මේ කාමයේ කියන මේ වංචනික ධර්මය, ෂට ධර්මය බූවල්ෙක් වගේ භයානක දේ ගෙදර ඉඳලා කරන්න බෑ. සා මෙතන ඉඳලා අපිට පුළුවන් චිත්තක්ෂණ වශයෙන් අයින් කරන්න. ඊට පස්සේ මේ අරණේට ඇවිල්ලා චිත්තක්ෂණයක් ඕ මේ අරණ්‍ය වාසී ජීවිතය පැවිදි වේවා උපවිදි වේවා සමාදම් වෙන හැම මොහොතකම එයා දන්නවනම් මම දැන් ඒ චිත්තක්ෂණයේ කාම සංඥාවට හොඳ උත්තරයක් දීලා තියෙනවා බුදු උත්තරයක් දීලා තියෙනවා නෛර්යානික උත්තරයක් දීලා තියෙනවා තේස නැති උත්තරයක් දීලා තියෙනවා කියලා එයාට වෙන නිවනක් ඕනේ අරන්නේට ආපික සැප අරන්නේට ආපිකත් නිවනක් නමුත් ඒක හුදු කාම ආසාවට දෙන උත්තරයක් විතරයි නමුත් තව තියෙනනේ ආසාවල් දෙකක් තෘෂ්ණා දෙකක් දැන් මේ භව ආතාව අල්ලගෙනනේ කාම ආතාවට පොඩ්ඩක් නොසලක හැරීමක් කරේ. ඊට පස්සේ මේ අරණ්‍ය වාසය ඕනේ නම් විස්තර දැනගන්න චූලශූන්‍යත සූත්‍රය කියවට බොහොම ලස්සනට බුදුහාමුදුරු විස්තර කරනවා. අරණ්‍ය වාසයේ ඉන්න ගමන් දැන් මේක හරි කරදරේ නෙමේක ඊයේ වතුර නෑ හේන ගහනවා අකුණු ගහනවා අලි කචල් නෙමේකේ එහෙම ඉන්නකොට හිතනවා නැද්දකින් විතරක් ගෙදර හිටියනම් ස්විච් එක දා ගන්නවා වතුර ටික තියෙනවා එයා කන්ඩිෂන් එක තියෙනවා දැන් මේකත් නෑ කරයට කණ්ඩත් නෑ ඕන විදියට බුදියන්නත් නෑ මල හොන්තුව මේක එහෙම කල්පනා කරලා මේකේ තියෙන කරදර තමයි ඒ අරණ්‍ය කරදරවල තියේදී එක චිත්තක්ෂණයක් කයට හිතට ගන්න පුළුවන් නම් ඒ මිනිස්සයා එතකොට gedara දොරේ තියෙන කරදරත් අයින් කළා අරන්නේ කරදරත් తాවකාලික උත්තරයක් දීලා කයට හිත ගත්තොත් කාය සංඥාව ගත්තොත් ඒ මිනිස්සයා කාමයේ විතරක් නෙමෙයි කාම සංඥාවටත් උත්තරයක් දුන්නා වෙනවා. අර ගත්ත උත්තරේ ටිකක් පැතිරිච්ච විලල් වෙච්ච එකක් කයට සීමා කරලා අපි හිතමු ආරණ්‍ය වාසී සන්තෝෂින් ඉන්න ගමන් අතපය හොදාගෙන දුදු ඇඳගෙන ඇවිල්ලා කොට්ටයක් උඩ වාඩි වෙලා මම මේ ඉන්න ආරණ්‍ය ජීවිතේ තවත් සමෘද්ධ කරගන්න එක චිත්තක්ෂණයක් ඒක විනාඩියක් ඒක තප්පරයක් මං කයේ හිත පවත්නවා කියලා හිතනද මුළු හදින්ම මේ කයේ ඉන්න බව අවබෝධ කරලා සමාදන් වුණොත් එයාට කියන්න පුළුවන් ඒකට අරණ්‍යත් ත්‍යාගයට දුන්නා අරණ්‍ය කරදර ටිකත් පටිනිස්සග්ග මුත්‍ති අනාලය අතහැරියා. ඒ මොකද කයේ ඉන්න චිත්තක්ෂණය අවුත්තාම සතුටෙන් ප්‍රකාශ කරනවා. මං අරණේකට ගියා. වැඩමුළුවකට සම්බන්ධ වුණා. වාඩි වුණා. මෙන්න මෙච්චර චිත්තක්ෂණ ගාණක් මම කයේ හිත තිබ්බා. ඒ නිසා ගමක් දුක් කරදර මගේ හිතේ වෙලා තිබුණේ අරණ්‍යයක් දුක් කරදර තිබුණේ හැබැයි කයට අදාළ කන්දොස් කිරියාව නම් තියෙනවා. නමුත් ඒක පැමිණි දුකක් පැනිරහයි. මොකද ගමක් දුක් කරදර නැහැ, සංසාරයක් දුක් කරදර නැහැ, අරණ්‍යයක් දුක් කරදර නැහැ, කයට ආවා. ඉතින් මේ කයට ආවට පස්සේ මේ කය අගේ ආඩම්බරය කරන්නේ කයට ගත්ත හිත සැපක් විඳින නිසා නෙවෙයි. කයට තියෙන අදාළ දුක් ටික දැනගන්න හම්බුණත් ඒක සැපක්. මොකද මේ මාර්ගයෙන් සංසාරයක් දුක් අමතක කරන්න පුළුවන්, අරණ්‍යයක් දුක් අමතක කරන්න පුළුවන් කියලා මෙයා මේ අරමුණට නැත්නම් ඉරියව්වට නැත්නම් සක්මන් කරන වෙලාව ඉඳගෙන ඉන්න වෙලාවේ බත් කන වෙලාවේදී අත දිගාරන වෙලාවේ අත නමන වෙලාවේදී වැසිකිලි කැසිකින කරන වෙලාවේ චිත්තක්ෂණේ චිත්තක්ෂණේ හරි මේ කයට හිත දාගන්න පුරුදු වුණොත් ඒ කාම තණ්හාවට දැන් සාධාරණ උත්තරයක් දීලා තියෙනවා. ඒ ඉන්න ඉන්න චිත්තක්ෂණේ යා ත්‍යාගවන්ත වෙලා තියෙනවා. මිදිලා තියෙනවා. ආලය හැරපලා තියෙනවා අතහැරලා තියෙනවා කාමේතා කාම සංඥාව. ඉතින් යාට දැන් වගකීමක් එනවා මේ විදිහට චිත්තක්ෂණ එකක් නෙවෙයි දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් කයේම හිත පාත්තන්න. එතකොට බුදුරජාන් වහන්සේත් චේතසෝ විනිබන්ධ කියන කාරණා යටදී කියන මේ කයට ගත්ත හිත අපිට පුළුවන් නම් ධාතු මනසිකාරයට දාන්න. එහෙම නැත්නම් වායෝ ධාතුවට දාන්න. එහෙම නැත්නම් තේජෝ ධාතුවට දාන්න. එහෙම නැත්නම් පඨවි ආපෝ කියන මොනවාරි රූප ධර්මයකට දාන්න මුළු කයේම තියෙන කරදර වෙනුවට ඒ වේලාවට ඉස්මතු වෙන එක ධාතුවකට එක රූපයකට හිත දාන්න පුළුවන් කියලා කියන්නේ තන්තාරයක ගෙවල් දොරවල් තිබුණ දුක්නුත් නැහැ අරණ්‍යයකට දුක් අදාළ දුක්නුත් නැහැ මුළු කයට අදාළ දුක්නුත් නැහැ ගත්ත වායෝ ධාතුව හුස්ම ටිකන පිම්බීම හැකිලිමන වම දකුණන ඒ ටික දන්නවා. ඒකෙත් හොඳක් දැකලා නෙවෙයි සතුටු වෙන්නේ. ඒකත් පෙළන ගතිය තමයි තියෙන්නේ. ඒකත් තවන ගතිය තමයි තියෙන්නේ. නමුත් ඒ තවන පෙළන ගති ටික කමඨාන් වார்த்தාවට ඉදිරිපත් කරන්නේ ලැබිච්ච සම්මානයක් වාගේ. ලැබිච්ච ආශිර්වාදයක් විදියට. අනේ මට දැන් හොඳට පේනවා හුස්ම ගන්න පටන් ගන්න හැටි. ඕන හුස්ම ඇදිලා යනවා. ඔන්න ඉවර වෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසය පේනවා. මෙන්න ඇදිලා යනවා මෙන්න ඉවර වෙනවා කියලා මේකේ විස්තර ලියන්නේ ඒක ඒක වශයෙන් සැපක් නිසා නෙවෙයි ඒකේ හිත තියනවා කියනකොට අච්චරක් දුක්ඛන්දක් ගෙවිච්ච බවට සතිය අපිට සාක්ෂි වෙනවා ඒක නිසා මේ වැඩි වැඩියෙන් තමන් අධ්‍යයනය කරන රූප ධර්මයේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන දන්නවයි කියන්නේ ඉතින් අන්තිම සූක්ෂම අන්තිම දක්ෂ යෝගාවචරයක් නමුත් මේ යෝගාවචරයේ ආයෝනිසමනස්කාරය තියෙනවනම් එයා හිතන්නේ මේ හුලන් දිහා බලන ඉඳලා නිවන් දකින්න පුළුවන්ද? පිම්බෙනවා හැකට දිහා බලලා කොහෙන්ද නිවන් දකින්නේ? කොහෙද මේ කෙලෙස් කැපෙන්නේ? මොකද්ද පින? කොහෙද මේ යන්නේ? ඒ මෙහාට ඒ සැකේ එනවනම් කවදාකවත් හුස්ම පෙනුනත් ඒක දිහා බලන්න හිතෙන්නේ නැහැ. බලලා පෙනුනත් කමටහන් වාර්තාර දාන්න හිතෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මේ අස්පනා අපිට මතුවෙච්ච හුස්ම දිහා බලලා විස්තර කියමන හරහා කොච්චරක් ඒ වෙලාවට gedara හිටියානම් එන්න තියෙන කෙලෙස් කන්දක් කැපෙනවද කියනවනම් බුදුචාන් වහන්සේ සඳහන් කරන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගන්නාති පදහති මේ වෙලාවේ gedara හිටියානම් මට එන්න තියෙන ටොංගාණින් මනින් බැරි අකුසල එහෙම නැත්නම් අනුප්පන්නානං අකුසලානං න උප්පාදාය. නැවත නොයිපද වීම පිණිස මේ මොහොතේ ස්පනාප පේන පිට පේන හුස්මට හිත දාන්න. දැකලා ඒක නිකන් සම්මානයක් වාගේ ඒක Tamanට හම්බෙච්ච තුබාසින්තනයක් වාගේ ඒක Tamanට හම්බෙච්ච සාසනික සම්පත්තියක් වාගේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්නේ ඒ යෝගාචර එච්චරටම සංසාරේ දුක දාන එච්චරටම ප්‍රතිපත්තිය තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා මේ යෝගාවචරයට හතර බස්සරයක් කියන්න ඕනේ මේ විස්තර ටික දෙනවයි කියන්නේ ඒකට සාදරයි. කියන දේ අහන. පේන දේ කියනවා. කියන දේ වார்த்தාවට දානවා. එතකොට මේ යෝගාවචරය යම් දවසක මේ විදිහට මේ කාම තණ්හා වෙනුවට දැන් ඉදිරිපත් කරගත්ත භව තණ්හාව ගොඩක් අල්ලන්න නැතු ඒක එන්නේ එන්නේ අඩු කිරීමනේ කරන්නේ මුළු කයම අල්ලන වෙනකොට ඒ වෙලාවට මතුවෙච්ච ධාතු ගුණය ඒ වෙලාවට මතුවෙච්ච රූප ධර්මය අල්ලනවා අල්ලලා ඒකේ හොඳට ගිලා බහින්න கிඳා බහින්න கிඳා බහින්න ආයේ කයට හිත යන්න තියෙන ඉඩ අරණ්‍යයට හිත යන්න තියෙන ඉඩ gedette හිත යන්න තියෙන ඉඩ අතීතේට අනාගතේට හිත යන්න තියෙන ඉඩ අර්ථෙන් මෙතෙන් හිත යන්න තියෙන ඉඩ මේ ධාතු ගුණ රූප ධර්මයේ ගුණ විස්තර සහිතව බැදීම හරහා යෝගාවචරය ඊ타ත්ම කාර්යක්ෂම අවබෝධ කරන එක තේරුම් ගන්න නම් මේ යෝගාවචර කොච්චරක් යෝනිසෝබංශකාරය කොච්චරක් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කොච්චරක් සද්ධර්ම ශ්‍රවණය ඕනේද කියලා ඒක විස්තර කරලා දෙන්න බැරි තරම් මොකද සිංහල බෞද්ධ වීම හේනේ නිසා බෞද්ධ වෙච්ච කෙනෙකුට කවදාකවත් මේක තේරෙන්නේ නැහැ. අබෞද්ධයෙකුට කිව්වනම් පොඩි ළමයෙකුට කිව්වනම් යාට තේරෙනවා මේ දුක අයින් කරන්නේ මේකෙන් ඒකත් දුකක්. ඒ දුක අයින් කරන්නේ මේකෙන් ඒකත් දුකක්. මේක අයින් කරන්නේ මේකෙන් ඒකත් දුකක්. දැන් බලපන් කොච්චර දුක් පොඩ්ඩක්ද තියෙන්නේ කියලා. ඒක තේරුම් කරලා දෙන්න පුළුවන්. මේ බුද්ධ ආගම කියලා අපිට ඔළුවට දාලා තියෙන මේ කුරුවල් වෙච්ච එක නිසා අපිට මේ ආස්වාද ප්‍රසආස වැටුණත් ඒ වෙලාවේ අර බෝගහක් වටේ හඳුන් කුරු මිටියක් අරගෙන ඇවිදිනකොට වතින දුංගඳ වඳින්නේ නැහනේ. බෙර සද්ද ඇහින්නේ නැහනේ. ගෝධාව නැහනේ. සෙනගත් එක කරන හඩු ගඳ නැහනේ. ඉතින් කියනවා මේක කරන්න නම් පුළුවන් මේක නෑනේ කිසි කුසලයක්. ඉතින් මොන තාලෙන්වත් මේක වික්කට පොළට දැම්මට මේ බඩු විකිනෙන්නේ නෑ. ඉතින් යම් වෙලාවක මේ යෝගාවචරයගේ චිර මේ ප්‍රතික්‍රියාව නොවැටහීම පෙන්නලා දීලා තිනවා. එතකොට මේ යෝගාවචරය කොච්චර හිතින් මේක ප්‍රතික්ෂේප කරනවද කියනවනම් ධාතුවකට හිත දාපු ගමන් රූපයකට හිත දාපු ගමන් නිදිමතට වැටෙනවා. මේ තමයි අපේ හිත හැංගි ගන්න හැටි. ඒසා යෝගාවචරය දන්නවනම් ගමක් දුක් කරදර හිතේ තියේදී දිවස්සොල තිබ්බ මිනිහෙකුට වගේ කවදාකවත් නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ අරණ්‍යයක් දුක් කරදර තියෙන කොටත් නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ කයක් දුක් කරදර තියෙන කොට නිින්ද යන්නේත් නැහැ. නමුත් එක රූප ධර්මයකට හිත දාලා ඒකත් හොඳට අගයන් ආඩම්බරයන් කරමින් අංග ප්‍රත්‍යංග බලමින් නූපන්න කුසල් නොයිපදී මිස කටයුතු කරනකොට මේ යෝගාවචරයට මේ හිතේ තියෙන ෂටගතියට මායාවී ගතියට වංචනික ගතියට මේක කරාරිනවා. මේකෙන් හිත හැංගෙනවා. එතකොට කම්මැලිකමක් එනවා, නීරසකමක් එනවා, එපා වෙනවා, නිින්දට වැටෙනවා, මොනවා වෙනවද දන්නේ. දැන් ඉතින් මේක හිත අවදි කරගෙන තියාගෙන ඉන්න කාමේ දාන්නද දන්නෙත් නැහැ, රූපේ දාන්නද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේ මතුවෙන නිදිමත දාන්නද ගන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම යෝගාවචරයට එතන කිසිම පොතක කිසිම විෂයක මේ දැනුම නැහැ. නමුත් යෝගාවචරය දන්නවනම් මේ කාම භෝගී පුද්ගලයෙක් මං දැන් මං ඉන්නේ අරණ්‍යයක දැන් අරණ්‍යෙමුත් කයට හිත ඇවිල්ලා කයෙමුත් රූපයකට හිත ඇවිල්ලා මේ රූපයේ විපරිණාමය දැකලා රූපේ කීකරු වෙනකොට තමයි මට මේ නිින්ද එන්නේ එතකොට මේ නිින්ද අවස්ථාව කියලා කියන්නේ කෙලෙස් අඩුවීම නිසා වෙච්ච දෙයක් එතෙන් ප්‍රතිපදාව ඉදිරියට යෑම ඇති නිසා ඇති වෙච්ච දෙයක් ඒ නිසා මම මේ නිින්ද කියලා කියන්නේ මේ උපයාගත්ත සම්පත්තිය විඳ ගන්න දෙන්නේ නැතුව මට නිකන් මල්ලෙන් ගහිලා. මට බැරිද මේ නිදිමත එන වෙලාවයකට අවදි වෙන්න. එහෙනම් ඒකට ලෑස්ති වෙලා යන්න. ඒකේ පූර්ව නිමිති අල්ලන්න. ඒක පුබ්බකරණේ අල්ලගෙන මේ ලෑස්ති වෙන්න මේකටයි කියලා දැනගන්නවා කියන එක බණ ඇහුවට සිද්ධ වෙයිද කියලා සැකයක් තියෙනවා. කමඨාන සුද්ධ වුණාට විද්ධ වේද කියලා සැකයක් තියෙනවා. නමුත් ඒ බුරුමි පණ්ඩිසාංශ කියනවා මේ වගේ දෙයක් ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන එක ඇත්තටම ආධුනික යෝගාවචරය පැත්තෙන් අසාධාරණයි කිය. කිසි කෙනෙකුට හිතා ගන්න බෑ මෙච්චර ඉක්මනට මේ ධර්මයේ වැඩ කරනවද මෙච්චර ඉක්මනට මේක ප්‍රතිඵල දෙනවද කියලා. ඒ නිසා යෝගාවචරය හිතන්නේ මේක කෙලෙස් නින්දක් කියලා තමයි. වෙන්නත් පුළුවන්. නමුත් කෙලෙස් නින්දක් නොවේයි කෙලස් නැති නිසා වෙන නිින්දක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ නිින්දට අවදි වෙනවයි කියලා හිතමු. කවදා හරි හිතලා කරලා කරලා කරලා අරමුණට හිය බව දැනගෙන සතිය තියෙන බව දැනගෙන ඒ සතිය අරමුණ සියුම් වෙන්න සියුම් වෙන්න අනාරම්මනේ සතිය පවත්නවා වෙනකොට හිත නිින්දට වැටෙනවා. එහෙම නැත්තම් එහෙම නිින්දට වැටෙන්නේ නැත්තම් සැක කරනවා. මට භාවනා වැරදිලා මට බලන අරමුණ නැහැ මගේ හිත මගේ ඔළුව වැක්කරෙන පටන් ගන්නවා සක්මන් කරනකොටත් එහෙට මෙහෙට පැද්දෙන්න පටන් ගන්නවා තෝන්තු වෙනවා බය වෙනවා සැක හිතෙනවා අනිශ්චිත භාවය එනවා ඒක නිසා මේ කමඨාන මාරු කරන්නද මේ ගුරුවරයා මාරු කරන්නද මේ භාවනා මධ්‍යස්ථයෙන් පැනලා යන්නද ඒ নানা ආකාර දේවල් එනවා ඒ ඔක්කොම තියාගෙන යම් කිසි යෝගාවචරකේ 50ක් 60ක් උත්සාහ කරද්දී එක්කිනෙකුට හරි හිතුනොත් නෑ මේ මතුවෙන නිින්ද භාවනා ප්‍රතිඵලයක් ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් කෙලස් අඩු ගතියක්. දැන් ඊගාවට මට තියෙන්නේ මේකට අවදි වෙන්න ඕනේ කියලා. යම් දවසක යෝගාවචරයයි බලානින්න රූප ධර්මයක් වෙනස් වෙමින් වෙනස් වෙමින් යන්න යන්න සතිය නැතිවීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ අරමුණ නැතිවීම පමණයි. දැන් හිත අරමුණක් නැති තැන සතිය පවත්වන්න උත්සාහ කරනවා කියලා මේ යෝගාවචරයා මේතෙක්කල් ඒ හිතේ ගියේ නැති ගැඹුරකට අපි හිතනවා මේකට සාමාන්‍ය බටහිර ලෝකෙ මේකට කියන යටි හිත කියලා යටි හිතට බහින්ද මේ බින්ගේ හාර ගත්තොත් හාරගෙන ඒ අරමුණකුත් නැහැ නිින්ද ගියා වගේ හැබැයි සතිය තියෙනවා. මේ පේන දෙයක් නැහැ. හැබැයි බලාගෙන ඉන්නවා. ඇහෙන දෙයක් නැහැ. හැබැයි අහගෙන ඉන්නවා. අවදියෙන් ඉන්න දැනෙන දෙයක් නැහැ. අන්න මේක මේ විදිහට හැකි සංඥාවෙන් මේක මේ විදියට සම්පත්‍යක් විදියට සලකලා මේක මේ විදියට උපයා ගන්නා ලද්දක් විදියට සලකලා මේකට ඇතුළට යන්න ගත්තොත් ඒත් ඒ සංගීති සූත්‍රයේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා මේක යට තවත් ගැටයක් තියෙනවා කියලා. මේක යට තවත් හිතේ අහුවිල්ලක් විලිබන්දයක් තියෙනවා. බන්ධනයක් වෙන්නේ මොකද්ද? මම මේ පිංකම් කරන්නේ දිව්‍ය ලෝකේ යන්නයි කියලා. මම මේ පිංකම් කරලා මට භව සම්පatti ලැබේවා කියලා ලැබෙන මේ බලාපොරොත්තු වෙන දේ නිවන වලහලන. මෙච්චර මහන්සි වෙලා ගියක් දක් කතාරලා ඇවිල්ලා මෙච්චරක් මහන්සිලා මේ අරණ්‍යයේ තියෙන හිතත් කයට අරගෙන කයේ තිබුණ හිතත් රූප ධර්මයකට ගෙනලා ඒකත් ගෙවම් කර ලැබෙන කුසලය මට අනේ ලබන ආත්ම රජතනතුරක් ලැබේවා මට ලබන ආත්ම ඇමති තනතුරක් ලැබේවා මට දිවි ලෝකේ යන්න ලැබේවා කියලා මේ තුච්ච පාහර නීච දෙයකට මේතා වටිනා භ්‍රමචර්ය ජීවිතයක් කැප කරන අමනයාට තමයි බෞද්ධයයි කියන්නේ. අබෞද්ධයන් එක වෙන්නේ නැහැ. බෞද්ධය ඔක්කොම පිංකම් කරන්නේ මතු සම්පත් මොනවද ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ඇත්තටම කාමයේ අතාරින්න මතු සම්පත් කියන භව සම්පත් පෙන්නලා තමයි කාමයේ අතාරින්නේ. දැන් මතු සම්පත් භව සම්පත් ලැබෙන්න හදනකොට ඒකත් ඡාගපටි නිස්සග්ග මුත්‍ති අනාලය කියලා අතහැරියා නම් ඉතින් උන්ද මිනිස්සෙක් වෙන්න බෑ. ඒ තරම්ම උත්තරී මිනිස්ස පරමාර්ථයක් ප්‍රනිධියක් සම්මාදිට්ඨියක් සම්මා සංකප්පයක් යෝගාවචර ළඟ තියෙනවනම් මේ බුදුහාමුදුර කවුද කියලා තේරෙයි. සාරිපුත්‍ර ශාන්ති කියන්නේ කවුද කියලා තේරෙයි. එතෙන්ට ගියාට පස්සේ මේ සා ගැඹුරකට ගිහිල්ලා මම මේ සියලු ප්‍රයත්න කරන්නේ දේවඤ්‍යතර දේවනිකායක හෝ දේවඤ්‍යතරනිකායකටපත් වෙන්න කියලා හිතනවනම් ඒ පහත් ආසාව නිසාම ඒ නෛර්යානික නිවන අපෙන් දුරුම් වෙනවා. ඒ නිසා අපිට දෙකක් තියෙනවා නම් මේ භව සම්පත්තියක් සහ භවෙන් එගොඩ වෙච්ච සම්පatti දෙකෙන් අපි දන්නේ භව සම්පත්තියේ විතරක් නිසා අපි ස්වභාවයෙන්ම භව සම්පatti ඉල්ලනවා ඒකෙන් වෙන්නේ නිවන ප්‍රතික්ෂේප වෙනවා මේ සා පිංකම් මම කරන්නේ මේ කුණු කන්දලයකට නෙවෙයි මේ ලබන ආයත් ආත්මයක් අරගෙන ආයත්මට මේ ඊට වැඩි ලස්සන වෙලා දික් වෙලා ලස්සන හැඩතල සහිතව දිවෙනි කායකට යන්නයි කියලා දන්නවනම් දෙයයන්ට මං හිතනවා වක්කාර වෙයි කියලා උන්දල බලා ඉනවා මෙහෙ එන්න පිංකම් කරන්න. අපේ කට්ටිය පූජාවට්ටි ගිහිල්ලා තියාගෙන අනේ හත් දෙයියනේ අපිටත් දිවි ලෝකයන්ට පුළුවන් නම් මේ ස්කෝලර්ෂිප් එකක් ඉන්ටර්සිටි එක පෙන්නන දවස වීසා ඉල්ලගෙන බලාන ඉන්න එක විතර හාස්‍යයක් නැහැ. මම හැබැයි ආයෙත් මගේ දේශනාවේ මුලට කියනවා මේක පෙන්නලා තමයි ගීකී අතහරවන්නේ. හරියට නන්දහමඳුරන්ඩ පෙන්නනවා දිව්‍යාංගනාවක් දෙන්නම් කියලා. ඒක අපි ලොකු ස්වාමීන් වහන්සේ මට කියනවා නන්දහමඳුරෝ අඬගහගෙන යන ගමන් ඒ හේනක ගිනිගත් හේනක හිටපු පිච්චිච්ච වැඳිරියක් පෙන්නගෙන යනවා. ගිහිල්ලා දිව්‍ය විමානට ගිහිල්ලා දිව්‍ය අප්සරාව 500ක් විතර අහනවා බුදුහාමරෝ නන්ද කකුල් දෙක ලස්සන නේද කියලා. පරවි කකුල් වගේ නේද කියලා හිතා ගන්න පුළුවන් මේ නෛර්යානික ධර්මයක් දේශනා කරන සරුවච්චන් වහන්සේ නමක් අරතරෙන් කාමභෝගී වෙ ඉන්න නන්දහාමුදුරන්ට දිව්‍ය අප්සරාවන් පිළිබඳව කාමයේ ඇති කරනවා ඒ සූත්‍රය කියලා බලන්න ලස්සන නැද්ද නන්ද කකුල් පරවි කකුල් වගේ කැමති නම් දෙකෙනෙක් ගන්න කියලා නන්දහමඳුරා කටේ දෙපැත්තේ බැරල් දෙකට විතර වැක්කිරනවා සෙම. ඉතින් මේක අසාධාරණයි බලනකොට. මේ කාම සම්පත්තිය අයින් කරන්න මේ භව සම්පත්තියක් පෙන්වන්න ඕන. ගෑණියක් ගත්තොත් මල හොන්තුනේ මේකට පවුඩර් අරන් දෙන්න ඕනේ, සෙන්ට් අරන් දෙන්න ඕනේ, සාරි අරන් දෙන්න ඕනේ, කූරු අරන් දෙන්න ඕනේ, මල මඟුලයිනේ දිව්‍ය අප්සරාට මොන මඟුලක්වත් නැහැනේ. ඔක්කොම දිව්‍ය ආවුස, දිව්‍ය වාහන, දිව්‍ය භෝජන දිවසලු ප්‍රශ්නයක් නෑ 500ක් නෑ 500ක් කිල්ලන එකයි තියෙන්නේ. මේක මේක මොනම බෞද්ධයෙකුටවත් තේරෙන්නේ නෑ බුදුරජාණන්සේ කොහොමද නන්දහමඳුරන්ට මේ කකුල් පෙන්වන්නේ කියලා දිව්‍යාංගනාව. ඊට පස්සේ පෙන්වුවාට පස්සේ ගෙනාට පස්සේ නන්දහමඳුර පැය 18 දෙනවා භාවනාව. ඉඳ ගත්තාම නැගිටින්නේ නෑ. ඇයිද අර කකුල් පේනවනේ. දැන් ඒක හම්බ වෙන්න බෑ. ඉතින් කට්ටිය පොඩි ආමතු ළඟින් යන ගමන් අහනවලු මේ සුරංගනාව ලස්සනද? Brahmachari රකින්න සුරංගනාවන් ගන්නද? ඇයි මේ ජනපද කල්යාණි ලස්සන නැද්ද? ඊට පස්සේ නන්දහමඳුරන්ට ඒ පෙන්නපු සුරංගනාවියන්ගේ තියෙන ආදීනව දැක්කට පස්සේ තමයි ඉස්සෙල්ලා සුරංගනාවියන්ගේ ආස්වාදේ දැකලා තමයි කාමී අතාරින්. කාමී කියන්නේ ජනපද කල්යاني අතාරින්. එතකොට වෙන්නේ ජනපද කල්යාණේ පුලුටු වැඳිරියක් ආවේ. ඊට පස්සේ දිව්‍යාංගනාවන් ගැන කල්පනා කරගෙන ඉන්නකොට තමයි ඒක අධහැරියාට පස්සේ කාමෙත් නැහැ, රූපෙත් නැහැ. ඊට පස්සේ හම් වෙන හිස්තනේදී අරූපේ කියලා අපි නමක් දාගමු. අනාරම්මණේ කියලා, අනිමිත්ත කියලා. අන්න එතෙන්ද ගියාට පස්සේ අපි දන්නේ නැති ශේෂ්ඨයක දැන් හිත තියෙන. යටි හිතේ. හිත උඩ හිතේ නෙවෙයි. එතෙන් ගියාට පස්සේ මේක දන්නේ නැති ශේෂ්ඨය නිසා හිත එක්කෝ සැඟවි ගන්නවා. එතන සැක උපදවන. බය උපදවන. අනිශ්චිතතාවය උපදවන. කම්මැලි නීරස වෙනවා. ඉතින් මේක අත්දකපු නැති එකම යෝගාවචරයක්වත් මේ තලේ නෑ මම හොඳටම දන්නවා. මෙතනදී කාමයේ අතහරින්න රූපේ ගත්තා. රූපේ අතහරින්න අරූපේ ගත්තා. දැන් මේ කාමෙත් අතහැරලා රූපෙත් අතහැරලා අරූපෙත් අතහරිනවයි කියන එක කරන්න බෑනේ. එක්ක මෙයා රූපය අල්ලනවා එහෙම නැත්නම් අරූපය අල්ලනවා. මේ දෙක අතර යෝගාවචරය තෑහෙන අපහසුකටපත් වෙනවා. ඒ අපහසුකටපත් වෙලා නගන ප්‍රශ්න කිල්ලෝරක් නෑ මගේ ඊමේල් account එකේ. හැම කෙනාම ලියලා යනවා සාංශ මෙන්න මෙතන මං ඉන්නේ දැන් මම මොකද කරන්නේ? ඒ කියන්නේ කාම ආසාව පිළිබඳ ප්‍රශ්න නෙවෙයි මේවා. එක්ක භවය එහෙම නැත්නම් ඒ රූපේ දැකලා මං ආනපාන දකින්නවා දික්ුණා කොටුණා දැන් මම මොකද කරන්නේ? එනත ආනපන නැති වුණා දැන් මම මොකද කරන්නේ? සක්මන් කරනකොට මට වම දකුණ පේන්නේත් නෑ. මම දැන් gediy පිටින් සක්මන් කරන පේනවා දැන් මම මොකද කරන්නේ? මේ දෙකේ එකකටවත් කාගේවත් ළඟවත් ඒකට අදාළ දැනුම විශේෂේෂ්ත්‍රය ඇත්තේ නෑ. ඉතින් මේ වගේ වෙලාවකට ඒ කියන්නේ අරමුණකට හිත දාලා තාර්ථකව අරමුණ ගෙවම් කරලා ගෙවම් කරාට පස්සේ ඇතිවෙන මේ හිස් තැන එහෙම නැත්නම් මේ අනාරම්මන ස්වභාවය අනිමිත්ත ස්වභාවය සතියේම අවස්ථාවක් කියලා තීරුම් ගන්න පුළුවන් වුණොත් ඒක යෝගාවචරයාගේ කර්මස්ථානාචාරවලගේ විශාල ජයග්‍රහණයක් මේ අරමුණු නැතුව සතිය පවත්වන්න පුළුවන් කියන්නේ. ඒක කොහොමඩක්වත් යෝගාවචර කැමති නැහැ. යෝගාවචර හිතන්නේ අර සතිය නැති වෙනකොට අරමුණු නැති වෙනකොට සතිය නැති උනායි කියලා. අරමුණු නැති වෙනකොට සද්ධාව මේ සමාධිය නැති උනායි කියලා. ඉතින් අමාරුවේ මෙයාට කියලා දෙන්න ඕන හොඳට බලන්න මේ අරමුණ ටික ටික ටිකනේ ගෙවෙන්නේ. ගෙවිගෙන යනකොට සතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන්න කිව්වොත් හොඳ කල්පනාකාරීන තේිනවා අරමුණ අඩු වෙන්න අඩු වෙන්න සතිය වැඩි වෙනවා. ඒක ඔය පොඩි ළමයි භාවනා කරනකොට මම කරන්නේ ඒ ළමෙන්ට අර හොඳ සද්දනකන පාත්‍රයකට එකක් ගහලා ඒ සද්දෙක තියා අහගෙන ඉන්න කියනවා. එnde එnde එnde සත්‍ය දෝංකාරයේ කිංකිරි නාදේ අඩු වෙනවා. අඩු වේගෙන යනකොට අන්තිම මොහොත කොහොමද කියලා අහුවාම ඉතින් පුංචි දරුවනේ ඒගොල්ලන් කියන්න තේරෙන්නේ මේ ශබ්ද තරංගේ අන්තිමට එනකොට මොකද වෙන්නේ කියලා. ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් ශබ්ද තරංගේ ගොරෝසු වෙලාවේද අහන්න අමාරු අන්තිමටම ගෙවිච්ච වෙලාවේද කිව්වොත් අන්තිමට ගෙවිච්ච වෙලාවේදී හරීම සැලකිල්ලකින් අහන්න ඕනේ. අර ගෙවෙන සද්දේ. ඉතින් එතකොටද සතිය වැඩි නැත්නම් අරමුණ ගොරෝසු වෙලාවද කියලා ඇහුවොත් සමහර ළමයින්ට තේරෙනවා ගොරෝසු අරමුණ සතිය පිහිටවන එක ලේසි අරමුණ සියුම් වෙන්න සියුම් වෙන්න තියුණු සතියක් ඕනේ. ඒකට කියනවා අඛණ්ඩ සතියක් කියලා වේපුල්ල සතියක් කියලා සති නේපක්ඛ කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. නිපක භාවයක් අවශ්‍යයි. මේ ගෙවෙමින් පවතින අරමුණක් අල්ලන්න. අල්ලලා අල්ලලා අල්ලලා අපි හිතමු යම් තැනකදී අරමුණ හොඳටම ගෙවුණා. ඒත් සතිය කැඩිලා නැහැ කියන එක තේරුම් ගන්නවා කිව්වනම් ඒක සංසාරයට එක සැරයක් යෝග වෙන්නේ. ඒක ආය අනිත් පැත්ත හරවන්න බෑ. අපිට වෙලා තියෙන්නේ අපි දන්න භාෂාවේ අනුව සතිය තියෙන අරමුණක් තියෙන්න ඕන අරමුණක් නැත්නම් හයියෙන් උස්ම අරගෙන හරි සතිය පවත්වන්න උත්සාහ කරනවා. ආයේ කයට දාලා හරි සතිය පවත්වන්න උත්සාහ කරනවා. මොකද මේ යෝගාවචරය හීනකින්වත් හිතන්නේ අරමුණක් නැත්නම්ක සතිය පවත්වන්න පුළුවන් කියලා. ඒකයි මේ කාමාශාවේ තියෙන භයානකම. ඒක ගෙවම් කරන්න බුදුහාමුදුරුවෝ කමේ අපිට පෙන්ලා තියෙනවා කරලා තියෙනවා අත්දකලා තියෙනවා සත පහකටවත් විශ්වාස කරන්නේ ඒ නිසා යෝගාචර හයියෙන් හුස්ම ගන්නවා එහෙම නැත්නම් ඇඟ හොල්ලල් බලනවා මේ ගිනාපු කයේ කොටස් ටික එහෙම තියනවාද කියලා. මොකද මේක චිත්තක්ෂණයකටවත් මේක නැති වෙනවා දකින්න කැමතිත් නෑ. එහෙම නැති වුණාට සතිය දිකට පාත්තන්න පුළුවන් බව අත් දකින්නවත් යෝගාවචර කැමති නෑ. අත් හදා බලන්නවත් යෝගාවචර කැමති නෑ. නමුත් මේක භාවනා කමටහණෙන් හරියට කියලා දුන්නොත් ගොරෝසු ආනාපානීත් පවතින සතියයි මධ්‍යස්ථානාපානේ තියෙන සතියයි හොඳටම සිවුම් වෙච්ච ආනාපාන සතිය ගත්තාම කොයි සතියට වඩා කාර්යක්ෂම කොයි සතියට වඩා කුසල ජනක කුසලතාවය වැඩි කියලා මේකෙන් අල්ලන්න පුළුවන් යෝගාචරය භවතණ්හාවද තියෙන විභව තණ්හාවක් තියෙන කියලා. භව තණ්හාව තියෙන එකන ආනාපානෙ හොඳට තියෙන වෙලාවේ සතිය හොඳයි කියලා කියනවා. විභව තණ්හාව තියෙන එකන කියනවා ආනාපානෙ සම්පූර්ණයෙන්ම ගෙවුනට පස්සේ තියෙන ඊටාම සූක්ෂම සතිය හොඳයි කියලා. ඉතින් මේ දෙක අතර දැන් කාම තණ්හාව නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ එක්ක භව තණ්හා එක්ක විභව තණ්හා. මේක ගොඩාක් වෙලා යෝගාවචරයට අත් දකින්න දෙන්න ඕනේ. කැහි ගෑනිද හොඳ හොටු ගෑනිද කියලා අහනවා වගේ. කැහි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි. හැබැයි මේ ඒ යෝගාවචරය ගත්තොත් කැහි ගෑණි ගත්තොත් නම් හොටු ගෑණි නොද්දකින් නොපතන් නොදොමකින් තමයි. හොටු ගෑණි ගත්තොත් කැහි ගෑණි නොද්දකින් නොපතන් නොදොමකින්. අන්න එතනදී අල්ලන්න පුළුවන් මේ යෝගාවචරය මේ රූපෙටද ප්‍රේම කරන්නේ අරූපෙටද ප්‍රේම කරන්නේ කියලා. දුඟ දෙනෙක් හිතනවා අනිවාර්යයෙන්ම හැම කෙනාම අරූපෙට ප්‍රේම කරනවා කියලා. නෑ භව රෝගය සද්දනා රූපෙට මත්වී ඇයිද ප්‍රේම කලේ ඇයිද ප්‍රේම කලේ කෝ තපතා මේ සංසාරේ දුක කෙල්ලවර වේ නිර්වාණේ රූපෙට තමයි ඕන කෙනෙක්ගේ කේන්දරේ බලනවා වගේ කීත හැකි මේ අරමුණ තියෙනකොටද කැමැති නැතිකොටද කැමැති කියලා බැලුවොත් මෙයා කියන්නේ මෙයා කියන්නේ මෙයා කියන්නේ මෙයා කියන්නේ හැබැයි මේ දෙන්නම දන්නේ දැන් මේ කාමසන්නාව අයින් වෙලා තියෙන්නේ කියලා දැන් ඉන්නේ හොත තැනක නමුත් මේ භව තණ්හාව තියෙනවා නම් අරමුණක් තියෙන්න ඕන කියලා රූපයක් තියෙන්න ඕන කියලා රූප අරමුණක් තියෙන්න ඕන කියලා මැරෙන්න හදනවා අරූපෙට කැමති එක්කන කියන අයියෝ ඊයේ නම් ගියා ෂෝක් තැනකට. හරිම විවේකයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. අද මොකද අද යආගන්න බැරි වුණානේ. එතන ප්‍රශ්නයක් නැහැ. මේ දෙක යෝගාවචරය මේකෙත් දාලා මේකෙත් දාලා මේකෙත් දාලා මේකෙත් දාලා කරාඹුවක තෙල් කුණ බැඳිච්ච කරාඹුවක රත්තරන් වතුර දාන මනුස්සයා ගින්නේ දානවා වතුර දානවා ගින්නේ දානවා වතුර දානවා පළහලා පළහලා රත් කරලා තෙමලා තෙමලා තෙමලා පළහනවා තෙමනවා පළහනවා තෙමනවා පළහනවා ගියාම අර කැටයන් ඇතුලේ තියෙන පුංචි කෙලස්පව කැපෙනා වගේ මේ යෝගාවචරයට දෙන්න කියන්නේ දඬුවමක් හරි නැත්නම් අභ්‍යාසයක් හරි අභියෝගයක් හරි ඒ අරූපෙට ගිය වෙලාවේ ඒකත් හොඳට අලගිය මුලගිය සහිත දැක් ගන්න. ආය රූපයක් આવොත් ඒකත් දැනගන්න. මේ දෙකම එකිනෙකාට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන බව අරූපේ නැතුව රූපෙට ඉන්න බෑ රූපෙට නැතුව අරූපෙට ඉන්න බෑ කියන කාමයේ ගෙවන් කරන්න භව තණ්හාව ගත්තා භව තණ්හාවට විකල්පයක් වශයෙන් විභව තණ්හාව දීලා මේ දෙක අතර යෝගාවචරය වැඩි වෙලා අරමුණ ඇතුවයි නැතුවයි දික්කටම සතිය පවත්වන්න පුළුවන් කියන අරමුණ ගත්තට පස්සේ මේ යෝගාවචරයක් ඒ තාක් කාලයක් කාම සංඥාවෙන් කාම තෘෂ්ණාවෙන් අයින් වෙලා ගත කරපු නිසා එයාට ලැබෙන මේ ශිල්පීය ඥානේ එහෙම නැත්නම් ඒ කුසලතාවය ඒ දක්ෂතාවය සර්වඥාන්සේ සහතිකයක් දෙනවා මරණ චිත්තක්ෂණයේදීවත් ඒ යෝගාවචරගේ හිතෙන් ගිලිහෙන්නේ නැහැ කියලා. අරූපෙට ගියත් ඒකේ ඉන්නව කලබල කරන්නේ නැහැ. ආය රූපයක් ආවත් ඒකට කලබල කරන්නේ නැහැ. එයා දන්නවා. දැන් මෙතන තියෙන්නේ රූපයක්, එක්ක සද්දයක්, එක්ක වේදනාවක්, එක්ක හිතවිල්ල, එක්ක නැත්නම් ආනපන. ඒක දිහා බලනකොට ඒක ආයෙක විල ගිහිල්ලා මොකක්වත් නැහැ. හැබැයි නිින්ද වැටෙන්න දෙන්නේ නැහැ. හොඳට දැනගන්නවා මේක ගෙවිගෙන ගෙවිගෙන ගියා. ඊට පස්සේ ආයෙසරයක් වුණ සද්දයක් එනවා. ආයෙසරයක් වේදනාවක් හිතවිල්ලක් ආනාපාන එනවා. ඉතින් මේ මේ එහාට මෙහාට ගහන එක ආනජ සප්පාය සූත්‍රයේදී හරි ලස්සනට සරුවචනanse විස්තර කරනවා. ඒ වගේම කම්මාරෝ රජතස්සේව නිද්දමේ මල මත්තනෝ කියලා කම්මල්කාරයා මේ රත්තරම් බඩුවක මල කපන්නේ කොහොමද? ගින්නේ දාලා පළහනවා වතුරේ දාන. ගින්න වතුර කියන්නේ සම්පූර්ණ හාත්පස දෙපැත්තේ දෙකක්. වතුරේ දාලා පොඟවනවා ගින්නේ දාලා පළහනවා. වතුර දාලා පොගවන, ගිනි දාලා පලහන. මේක තමයි තපස කියන්නේ. ඉතින් යෝගාවචරය මේ ලැබෙන තාක් අරමුණු හොඳයි. අරමුණු නැත්තම් ඒත් හොඳයි. මේ දෙකටම නොසැලෙන තැනකට ගන්න අපේ අම්මා අප්පච්චි කවදාවත් උගන්වන්නේ නැහැ. පන්ති කාමරේ කවදාකවත් උගන්වන්නේ නැහැ. බුදුහාමුදුරට කිසිම කෙනෙක් උගන්වන්නේ නැහැ. අපි බුදුහාමුදුර ගැන සද්ධාව තියනවා කිව්වට මේකට බුදුහාමුදුරගේ අපිට සද්ධාාවක් නැහැ. අපිට බුදුහාමුදුරෝ සද්ධාව තියෙන්නේ අපිට කැම අරන් දෙනවා නම් බුදුහාමුදුරෝ අපිට රූපය අරන් දෙනවා නම් අපිට අර සම්පatti මේ සම්පatti අරන් දෙනවා නම් බෝධි පූජාත්‍ය පස්සේ බබෙක් හම්බ වෙනවා නම් අන්න බුදුහාමුදුරෝ රෝක් පිටරට යන හම්බෙච්ච නැතිකට වීසා එක හම්බ වෙනවා නම් ඔන්න බෝධි පූජා තිබ්බාම අන්න බුදුහාමුදුරෝ සෝක් නමුත් බුදු කෙනෙක් ලෝකෙට පහළ ඉන්න ඕගොල්ලන්ට බබ්බු හම්බ වෙන්නේ නෙවෙයි ඔයගොල්ලන්ට මේ වීසා අරන් දෙන්නවත් ඉංග්‍රීසි උගන්වන්නත් නෙවෙයි උන්වහන්සේ පෙන්වන්නේ කාමයේ පැත්තකට දාලා මේ රූපේ සහ අරූපේ දෙක පෙන්නලා මේ දෙකේ තට්ටු පැනීලක් කරන්න කියලා. ඒකේනකොට තේරුම් අරගන්නවා අරගේ රඟ. අර කෙනෙකුට තේරුම් ගන්නවා මේකේ රඟ. මේන්න මේ තේරුම් ගැනීමේදී යෝගාවචරයට විඳින්න වෙන, යන්න වෙන ඒ බිංගේ, එහෙම නැත්නම් විපරිණාමය, එහෙම නැත්නම් ඒ පරිණාමය, එහෙම නැත්නම් රූපාන්තරණේ කෝවේ දාලා උණු කරනවා වගේ එකක්. කිසිම යෝගාවචරයක් කැමති නෑ ඒකට. මොකද යෝගාවචරයන්ගේ තියෙනවා මේ මේ ලෞකික ආශාවල් ගොඩක් භාවනා කරන්න ඉන්නේ ඒව ඉෂ්ටකරනද ඒ හැම ලෞකික ආශාවක්ම මේ දෙක අතර මේ විදිහට ගින්නේ ලානවා වතුර දානවා ගින්නේ දානවා වතුර දානවා කියන වැඩේ කරගෙන යන්න දෙන්නේ. ගණිතපත කරන්න දෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරය සුත්තමේ වශයෙන් දන්නවනම් භාවනා කියන්නේ මෙන්න මේම දෙයක් කියලා. එයා පොඩ්ඩක් මේකට ලෑස්ති වෙනවා. හැබැයි ඒකට ඇහුම් කන් දෙන්න ඕන. උංග දෙනකොට මේක ඇහෙන්නේ නැහැ. මොකද මේකට කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ කටබඩ වඩන ධර්මයක්. අත්තට මොනවාරි කෑල්ලක් හම්බ වෙන දෙයක් තමයි ධර්මය කියලා ඉල්ලන්නේ. ඒක නිසා සෝතාව දහනේ පඤ්ඤා සුතමේ ඥානං බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම සූත්‍රයකම විශේෂයෙන්ම ත්‍රිපරිවට්ට සූත්‍රය වල සාරිපුත්‍ර සාංශේ දේශනා කරන හැම ත්‍රිපරිවට්ට සූත්‍රයකම මේ වගේ තැනකට යනවා. ඉතින් අපිට අර මුල් මුල් ටික ඇහෙනවා. ඒ දන්න නිසායි එකෙන් අපිට කුට්ටිය කැඩෙන්න නිසායි අපිට පින් සිද්ධ වෙන්න නිසායි. මෙතෙන්ට යනකොට මේකේ කුසලතාවයක් තේරෙන්නේ පිනක් තේරෙන්නේ නිසා ගැඹුරු වැඩිනේ තේරෙන්නේ නැහනේ. බැරිද අපිට ජාතක කතාවක් කියලා දෙන්න ඔය බුදුහාමුදුරු බුදු වෙන්න ඉස්සලා කියපේව ඔච්චර අමාරු නෑනේ. ඒව ටිකක් කියලා දෙන්නකෝ කියලා ඉතින් කට්ටියත් කැමැති ආහමදුරුත් ඉල්ලුම සැපේනට බණ කියනවා. ඉතින් පුළුවන් තරම් ওই ජාතක කතා කීකියා ඉන්නවා. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේත් බුදුන් පණ්ඩිත ස්වාමීන් කිව්වා එහෙම බණ අහන්න එපා යෝගාවචරයෝ. ඇහුවා මේ බණ ඇහිමම මෙට්ටහි වීමක් වෙනවා මොට්ට වීමක් වෙනවා එහෙම නැත්නම් සතිය බාල්දු වෙනවා අහනවා නම් අහන්න විපස්සනාට ගැලපෙන බණක් එහෙම බැරි නම් එහෙනම් මතක තියාගන්න තමන තියෙන භව තෘෂ්ණාවක්. මේ ආගමත් අරගෙන තියෙන කටබඩ වඩා ගණ්ඩායි. දරුවෝ හදණ්ඩායි. ජාතිය බෝ කරණ්ඩායි. එහෙම නැත්නම් බයට අරසාවටයි. ඇත්ත ඒව ලැබෙනවා අතිරේක ලාභ වශයෙන්. නමුත් මේ මේ දෙක අතර දඟලනකොට ඒ යෝගාවචරයට තේරෙනවා නම් මේ සෝතාව දහණේ කියලා අපි බුදුහාමුදුරෝ කිව්වට ඇහෙනවද අපිට බණ ඊට පස්සේ සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමේ ඥානං සීලය කියලා නම් කාය වචන දෙක තමයි. නමුත් මේ භාවනාවේදී මේ අරමුණ නැවත නැවත ගෙවෙනවා ආයමතු වෙනවා. ආයෙ ගෙවෙනවා ආයමතු වෙනවා තියෙන වෙලාවේදී ඒ යෝගාවචරය මේ එකටවත් කරප්පන් හදාගන්න නැතුව එකටවත් අසාත්මක ලක්ෂණ පහල කරන්නේ නැතුව එකටවත් මනාප වෙන්නේ නැතුව ඒක මනාපිට පහල වෙනවා මනාපිට ඉවර වෙනවා. මේ ඇති වෙනවා පේනවා නැති වෙනවා පේනවා. මේක දිහා බොහෝ වෙලා බලන්න හිටියොත් ඒ යෝගාවචර තුළ මේ කාය වචන දෙකේ සංවරයක් නෙවෙයි දැන් ඇති වෙන්නේ. මනසේ සංවරයක් ඇති වෙනවා. එයා নানা ආකාර නාඩගම් නටනවා. එක එක ජවනිකා පෙන්නනවා මට පුළුවන් ද ගහ ගන්න නැතුව ඉන්න. මේකකින්වත් ආරූඪ වෙන්නේ නැතුව එකකටවත් ඡන්ද දෙන්නේ නැතුව සම්පූර්ණ නාඩගම යන්න ගියොත් හැම ජවනිකාවකම ඇතිවීමේ පළුවක් සහ නැතිවීමේ පළුවක් තියෙනවා. භව තණ්හාව තියෙන එක නෑ ඇතිවීමේ පළුවට කැමති. විභව තණ්හාව තියෙන එක නෑ නැතිවීමේ පළුවට කැමති. මේ දෙකම අන්ත දෙක. මේ දෙකම තේරුම් ගත්තොත් විතරක් මේ මතුවෙන මතුවෙන හැම සංස්කාරයකම යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කිව්ව වගේ ඇති වෙන සැහැවි ඇත්තා වූ නැත් හැමදේම නැති වී යන්නේය කියලා ඇතිවීම නැතිවීම දෙක අතර මේ එකට පක්ෂග්‍රාහී නොවි මේ කටයුත්ත කරන්න ඒ සංවරය සීල සංවරයක් නෙවෙයි ඒක විපස්සනා අනුග්‍රහිතයක් නැත්නම් සමාධි සංවරයක් ප්‍රඥා සංවරයක් කියලා කියන්න පුළුවන්. මම දන්නවා මේක උඟා ගැඹුරුයි. මේකට ගැඹුරු මොකද මේවා අහන්න කැමති නැති නිසා. දන්නේ නැති නිසා නෙවෙයි. ඒ නිසා මේ ඇතිවෙච්ච මේ අහපු දේ අනුව සංවර වීමේ මේ ගතිය නැතුව කොච්චර අරමුණ පෙන්වත් අරමුණ ගෙවෙනවා පෙන්වත් දැන් මම මොකද්ද කරන්න ඕනේ කියන එක යෝගාවචරයට මතක් වෙන්නේ නැහැ. ඒ හැම වෙලාවෙම අහන අරමුණ මතුවෙනකොට මම කොහොමද හැසිරෙන්න ඕන? අරමුණ නැති වෙනකොට කොහොමද හැසිරෙන්න ඕන? ඉතින් එයාට කියන්න තියෙන සංවරයේ ඇති වෙන එක නැති වෙනවා. Taman ඒකෙන් ගා ගන්න නැතුව, චේතනා පහල කරන්නේ නැතුව අදිෂ්ඨාන කරන්නේ නැතුව ඒක තියා දැක්කේ නෑ වාගේ ඇස්සත්තේ නමුත් අන්ධෙක් වාගේ බලන ඉන්න යමක් ඇහුණට නමුත් බීරෙක් වගේ ඉන්න යමක් දැනුණට මොකද නොදැනුණා වගේ ඉන්න වැටුණාට මොකද මෝඩෙක් වගේ ඉන්න යමක් කරන්න හිතුණට මලමිණියක් වගේ ඉන්න කියලා මේ කාරණාව යෝගාවචරය යෙදුවොත් ඒ යෝගාවචරණය එතනේ තියෙන සංවරය ඒ කියන්නේ මේ අනුන්ගේ දෙයක් අල්ලාගෙන මේකට හිත පීඩා ගන්න නැතුව ඇති වෙන දේ නැති වෙන විදියට සංවරයක් ඇති කරන්න වෙනවනම් අන්නේ සංවරය කාටවත් කාගේටවත් දෙන්න බෑ තමන්ම ඇති කර ගන්න ඕන එක. කිසිම කෙනෙක් කොච්චර සංවරකම තිබුණත් එයා ළඟ හිටියයි කියලා අනිත් එකනට ඒ සංවරය එන්නේ නැහැ. ඒක තමන් උපයා ගන්න ඕනේ. ඒ සඳහා මේ වැරද්ද කෙරෙන්න ඕනේ. එතකොට මේ සුත්වාන සංවරයේ පඤ්ඤා සුත සීලමේ ඥානං මේ කියන සීලය කය වචන දෙකේ නෙවෙයි. Taman හොඳට භාවනා කරනකොට අරමුණක් එනවා යනවා. මූල කර්මස්ථානේ සද්දත් එනවා යනවා. හිතවිලිත් එනවා යනවා. වේදනත් එනවා යනවා නීවරණත් එනවා යනවා මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතිය ඉස්මතු කරලා දුන්නේ නැත්නම් අනුග්‍රහ නොකොලොත් හැම එකටම සැලෙන ගතිය එන්න පටන් ගන්නවා. සැලෙන එකට කෙලස් කියනවා, ඉන්ජන කියලා කියනවා, ස්පන්දන කියලා කියනවා, කම්පන කියලා කියනවා, ප්‍රපංචන කියලා කියනවා. පන්දති, ඉන්ජති, කම්පති, චලති. මොනවා හරි සැලෙනවා නම් කෙලස්. ඒ වෙනුවට තැම්පත් වෙනවා නම් ඒකට සමාදාන කියලා කියනවා. හරියට එක තැනක මොනවාට තිබ්බහම ඒකේ මණ්ඩි මිදෙනවා වගේ මේ කොච්චර දේවල් නැටුවත් තමගේ හිතට හේම තැම්පත් වෙන්න දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට ලොකු තපසක් ඇතන තියෙන්න ඕනේ. ඒක මේ යෝගාවචරය පරියංකයකදී මම දැන් මෙතන කියන උපමානයේ තුල පමණයි සිද්ධ වෙන්නේ. පොදුවේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කෙනෙකුට බලපාන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මට්ටමට ගියාට පස්සේ ඒක සංවරිත්වා සමාදාහනේ පඤ්ඤාකට විතර සංවර වෙලා එහෙම තැම්පත් වෙන්න ගත්තොත් ඒකට අපි කියනවා විපස්සනා සමාධිය කියලා. නානා ඍතු වේසමවා මග අවරන්නේ. අපි යනකොට එක එක ඍතු වේසමවරන. සතුටියව පෙන්නනවා, අකමැතිව පෙන්නනවා, මිනිය පෙන්නනවා, උප්පත්තිය පෙන්නනවා, ඇති වෙනව පෙන්නනවා, නැති වෙනව පෙන්නනවා. ඒ විවිධ වේස රූප දක්වද්දී ඒවකට කලම ගන්න නැතුව හිත තැම්පත් කරනවා කියන එක යෝගාවචරිකට අදාළ මාතෘකාවක් මිස ලෝකෙට අදාළ මාතෘකාවක් නෙමෙයි. ඒක නිසා කවුරු හරි ඒකට පුරුදු පුහුණු කරන්න ගත්තොත් ඒ මිනිස්යාට කියන්නේ ගඟ දිගේ ඉහළට යන මිනිසෙක් කියලා. මේ ලෝකයා යන්නේ රැල්ල දිගේ ගහගෙන පල්ලෙහාටනේ. මෙයා බලනවා මේ කැළඹෙන දේවල් තිබුණට නොකැළඹී ඉන්න පුළුවන් පෞරුෂත්වයක් මට තියෙනවාද කියලා. ඒක සාහසික ගතියක්. කැක්කුම තියෙන කිසිම කෙනෙකුට මෙතනින් එහාට යන්න බෑ. හැංගීම තියෙන කිසිම කෙනෙකුට එහාට යන්න බෑ. ඒ ආවේග ජනක කිසිම කෙනෙකුට එහාට යන්න බෑ. ඉතින් මෙහාට යන්න සාහසික වෙන්න පවුල කිසි කිසිම තෙතක් කණු කපාවක් නොවෙන්න ඕන. වරක ඇති වෙනවා පේනවා වරක නැති වෙනවා පේනවා වරක උපදිනවා පේනවා වරක මැරෙනවා පේනවා. අසුචි පේනවා රත්තරම් පේනවා බුදුහාමුදුරුවෝ පේනවා දේවදත්ත පේනවා. ඔක්කොම පේනවා. පෙන්වනකොට මේක දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහැ වගේ දැනුණට නොදැනුණා වගේ ඉන්න ගත්තොත් ඒ ශක්තිය කුළු ගන්නවත් එක්කනාට පමණක් තේරෙනවා මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා. හුඟ දෙනෙක් හිතනවා එහෙම කරන එක අසාධාරණයි. මේකෙදි මේකට කැමති වෙන්න ඕනේ මේකට අකමැති වෙන්න ඕනේ මේකට හැඟුම්බර වෙන්න ඕනේ මේකට හැඟුම්බර වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ කෙනාට මෙතනින් යහට යන්න බෑ. ඒ නිසා කියනවා මේ මට්ටමට භාවනාව පුරුදු කරලා කොයි දේ සිදුනත් තිදුනත් ඒකට බාධාවකින් තොරව යnderලා දේශ බලාන ඉන්න පුළුවන් කෙනාට සමහර විටක අපේ ආචාර්යවරු චුල්ලසෝතාපන්න කියන නම දෙනවා එයා දල සාමාන්‍ය වශයෙන් සෝවන් වෙච්ච කෙනෙක්. ඇතිවීම නැතිවීම ආවට ඒ නැතිවීම නැතිවීම විශ්ේ ඇති වෙනකොට සතුට වෙන්න යන්නෙත් නැහැ නැති වෙනකොට ඊසාත බඳගෙන අඬන්නෙත් නැහැ. මොන හොන්තු ආවත් එන්නේ යන්න මේකෙන් නොසැලී ඉන්න පුළුවන් ගතිය එනවනම් ඒ යෝගාවචරයට ඇති වෙන මේ ඒ tempatuව දේවල් tempat නිසා වෙච්ච එකක් නෙවෙයි. දේවල් ඇවිස්සලා තිබුණාට ඒකෙන් දැක්කේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ, නොදැනුණා වගේ ඇඟට ගන්න නැතුව මම ඒකට පාවිච්චි කරන වචන තමයි හිත කරදර ගන්න නැතුව දේශ බලහන් ඉන්න පුළුවන් නම් ගල්බබුණෙක් වාගේ ඒක පේන්නේ කැක්කමක් නැති හිතක් ආගමක් නැති හිතක් හැඟීමක් නැති හිතක් කියලා. නමුත් මේ කෙලෙස් එක්ක කරන කැක්කුම කවදාකවත් කෙලෙස් වලින් හොඳ අනුකම්පාවක් නෑ ලැබෙන්නේ. කෙලෙස් දාගත්තොත් අනිවාර්යයෙන්ම ඒක මහායාන බුද්ධ ආගමේ මෙහෙම කියනවා. හැන්දෑවට ගෙට එන හොරා තමන්ගේ පුතෙක් කියලා හඳුනාගෙන ගෙට තියලා ඉඳගෙන කණ්ඩ බොණ්ඩ දුනොත් මොකද වෙන්නේ කියලා. හැන්දකොරේ ගෙටේන හොරා තමන්ගේ පුතා කියලා වර්ධව ගත්තොත් මොකද වෙන්නේ? ඒ වගේ මෙවුවා දැකලා කැළඹෙන හිත පිනක් කියලා හිතාගත්තොත්, හැඟීමක් කියලා හිතාගත්තොත්, කැක්කමක් කියලා හිතාගෙන මේක හොඳ දෙයක් කරගත්තොත් හොරෙක් පුතේ කියලා අඳුරගත්ත කෙනාට වෙන දේ වෙනවා. මේ එන්නේ ගෙටේන්න හදන්නේ හොරෙක්. මට බුදුහාමුදුරෝ දීලා තියෙන දේ තමයි නොසැලෙන මනස, අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනස. මම මේකෙදි පුළුවන් තරම් මේක දිහා නොසැලී ඉන්න උත්සාහ කරනවා කියලා බැලුවොත් දල වශයෙන් සමාජයේ දිහා බලනකොට හිතෙනවා පිරිමින්ට මේක කරන්න පුළුවන් වේ බැවි කාන්තාවන්ට බැරි වේ මොකද කාන්තාවන්ගේ තියෙන මාතෘත්වය නිසා කොයි දෙයකට හැංගුම් පහල කරනවා කියලා. හැබැයි මට වෙනවා පිරිමි ඊට වැඩිය සෙවලියෝ කියලා. පිරිමින්ටත් බෑ. ඒත් මේවා කාගෙන යන්න පුළුවන් විහාර මහදේවි වගේ, කේමා වගේ, උප්පලවන්න වගේ ගෑනුත් ඉන්නවා. මේක ගෑනු කිවිලින් බලපාන දෙයක් නෙමෙයි. මේ මේ ආරූඪ කරගත්ත මගුලක් මේ ගෑනු පිළිමි කියලා කියනවත් මනුස්ස හිතේ තියෙන හැකියාවක්. ඒ දේවල් ආවට එනේව ඇඟේ දාගන්න නැතුව දේශ බලාන ඉන්න. ඒකට හේතුව බලනින එක නඩ තියෙන මේ එන හැම එකක්ම මනෝපොබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. මේ හිතේ විකාරයක් දැන් තියෙන්නේ. මානසික දෙයක් මේ තියෙන්නේ. පෙන්නඳ හැදුවට පණ තියෙනවා මම වාගේ අරකයි මේකයි කියලා තන්නේ කර මනෝවිකාරයක්. ඒ මනෝවිකාරයේ ඉදිරිපිට නොසැලී ඉන්න පුළුවන් නම් මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා උපමාවකට කියන අපේ කරුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අපි හීනෙකදී ඉසాత බැඳගෙන අඬනවා දරුවා මැරිලා, ගෙට ගිනි අරගෙන, අම්මා මැරිලා, අතපය කැඩිලා. ඉතින් අඬාගෙන ඉන්නකොට හීනෙන් නැගිට්ටොත් මොකද වෙන්නේ? අයියෝ මේ පෙට්‍රල් පුච්චලා තියෙන හීනෙකටනේ ආහන්නේ වගේ තමයි තේරෙන්න පටන් ගන්න මේ මනසින් හදාගත්ත කුණුහරුපයකට පෙට්‍රල් පුච්චලා heart attack වෙලා දිවයට තියෙන පෙත්තක් තියාගෙන heart attack කියලා බලනකොට මේ හීනක්. උන්නෝ ටික තමයි මරණදී සිද්ධ වෙන්නේ. අපි මේ නටපු නැටිලි බෙරේ පළුවකුත් නැහැ, තොවිලෙත් හමාර නැහැ. මරණ මොහොතේ බලනකොට මේ මේ ගියාත්ම හිටපු කිසි කෙනෙක් එක්ක නෙවෙයි මේ නාඩගම යන්නේ මේ ඉස්සරහට ආපු කෙනා අල්ලගෙන මේ මගේ ගෑණි කියලා. මේ මගේ මිනිහා කියලා. මේ මගේ අම්මා කියලා. මේ මගේ තාත්තා කියලා අල්ලගත්තට මෙතනින් එහාට ගිය ගමන් ඔය එක්කෙකුට මතක නැහැ. ගියේ එකෙක් ආවොත් මතුරුලා කුප්පියකට දාලා කරදී වලලෙන් එහා පැත්තට ගිහිල්ලා දාන. මේ ළඟදී දෙක තුනක් මට ආරංචි වුණා. ඒ මනුස්සයා ගිහිල්ලා ඇවිල්ලා මේ මල පෙරේතයයි කියලා අනේ කට්ටඩියෝ ගෙනල්ලා මතුරුලා අරූ දාලා කුප්පියකට අයියෝ ඉන්නකම් වැඳපු ඇත්තෝ ඉන්නකම් මේ ධර්තිය ඇදලා උපස්ථාන කරපු ඇත්තෝ ගියාට පස්සේ නම් එන්න එපා ගොයියෝ මං හොඳින් කියන්නම් යනවනම් ඵලයන් යඤ්ඤං කියලා ගිහිල්ලා ඉඤ්ඤන්නම් කියන්න බෑ මේකට ආය ආවොත් විනාසයි එන්නත් වෙනවා ඔය රුකාපන් තණ්හා භව තණ්හා විභව තණ්හා එකක් ඉදිරිපත් වුණොත් එයා අපහු වෙනවා. ආවට පස්සේ කැරපොත්තෙකුට තරම් සලකන්නේ නැහැ. ගෙම්බෙකුට තරම් සලකන්නේ නැහැ. හරි දැක්කොත් අම්මෝ බබුවෙත් වතුර ගා ගන්නවා. පිරිත් නූල් ගැට ගහනවා. අම්මෝ එන තරම් මේ ගිය ඥාතියින් ඇවිල්ලා. ඥාතියින් නම් ඉතින් දන්න කට්ටියනේ දැන් නැහැ. ගියාට පස්සේ આવොත් ඉවරයි. ඒ වාගේ තමයි මේ හිතට එන මේ කාම රූප අරූප දෙකම මනෝ විකාරයක් විතරයි. අන්නේ මනෝ විකාර ඉදිරිපිට නොසැලී එහෙම නැත්නම් අපි කියනවා නම් සංවරිත්වා සමාදානේ පඤ්ඤා ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ ඒක නොදැක්කා වගේ මේ ගත කරන්න පුළුවන් නම් ඒක සම්මසන ඥාන කියලා සම්මස්නේ කරනවා කියලා කියන්නේ මේක දිහා බලනවා හැබැයි බදාගන්නේ නැහැ පරාමර්ශණය කරන්නේ සම්මර්ෂණය කරනවා. පරාමර්ශණය කියන්නේ අල්ල බදා ගන්න. ආලිංගනය කරනවා. බැඳෙනවා. සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ මුලැමැදාග බලනවා. එන ඕනම දෙයක මුලැමැදාග බැලීම විපස්සනාව. ඕනම දෙයක මුලැමැදාග බලන්න නම් ගහල හිතක් තියෙන්න ඕනම දෙයක මුලැමැදාග බලන්න නම් ගහලෙක් වෙන්න ඕන. අපිට කිසියම් දෙයක මුලැඳක බලන්න බෑ. අපි මුල බලනකොටම අල්ලගෙන ඉවරයි. මුල දකින්නකොට හතුරෙක් නම් ද්වේෂය පහල කරලා ඉවරයි. මුල දකින්නකොට මිතුරෙක් නම් ආදරය පහල කරන ඉවරයි. මිතුරෙක් නම් අග බලන්න අපිට බෑ. හතුරෙක් නම් අග විතරයි පේන්නේ මුල පේන්නේ නැහැ. ඒ නිසා මතුවෙන දේ මතුවෙන දේ වශයෙන් මුලමදාගේ එකක දැක්කනම් එකක දැක්කනම් ඒ යෝගාවචර තියෙන හැකියාව කුසලතාවය හැකියාව පේන්න පටන් ගන්නවා. ඒක කරන්න බැරි අපි මේසා විශාල භ්‍රමචරියක් රකින්නේ මේ ගිහි ආසාවක් තියාගෙන. ලෞකික මොකක් හරි කුණක් ආසාවක් තියෙනවනම් ඒක තමයි ඉදිරි ගමනට බාධා. එනිසා මෙතෙන්ට යනකොට මේ යෝගාවචරයට භවනා හරියන්න හරියන්න අදිෂ්ඨාන ශක්තිය එන්නේ එන්නේ චිත්ත ශක්තිය එන්නේ එන්නේ ටික ටික තේරෙනවා නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. මෙතෙන්ට එනකොට ඒක නෑ. ඒක ප්‍රශ්නකුත් නෑ. ඒක කවදාකවත් නුසුදුසුකමක් නෙවෙයි. තමන්න තේරෙන පටන් ගන්නවා මේතෙන්ට යන්න නම් කැහි ගෑණි කියලා හොටු ගෑණි ගත්තා වගේ කාම ආසාව නැති කරන භව ආසාවල්ලන එක ඇත්ත. ඒකේ ප්‍රශ්නත් වටනකමක් තියෙනවා. දැන් මේ භව ආසාව විභව ආසාව හරහා පොඩ්ඩක් අඩු කරන්න. ඊට පස්සේ මේ දෙක අතර තට්ටු මාරුවක් දානවා අරමුණු තියෙනවා අරමුණු නැහැ අරමුණු තියෙනවා අරමුණු නැහැ ආන ඒක විශේෂයි බැඳීමකින්තරව ඇලීමකින්තරව මේ බලාන ඉන්න ඉඳිල්ල ඒ යෝගාවචරයෙන් ඇහුවොත් දැන් කුමක් අරමුණු කරන්නද භාවනා කරන්න කියලා කට උත්තර දෙන්න බෑ. ඒක නිසා දැන් ඒ යෝගාවචරය කලබලයටපත් වෙනවා අනේ මම මෙච්චර නම් ආනාපානේ බලන්න භාවනා කරුවා දැන් ආනාපානේ නැති බව බලලත් භාවනා කරනවා ඊට පස්සේ ආනාපානේ ආවොත් ඒක බලලත් භාවනා කරනවා නැත්නම් සද්දයක් ආවොත් ඒක බලලත් භාවනා කරනවා සද්ද ගියාට පස්සේ ඒක නැති බව භාවනා කරනවා කියලා ඒ යෝගාවචරය නියත එල්ලයක් ඇතුව නෙවෙයි භවනා කරන්නේ මේ තමයි නිවනට කිට්ටු කරනකොට හැදේ. මම මේ යන්නේ අසවල් තැනට කියලා කාලයට තා දේශයට අහුවෙන කිසි දෙයක් නැතුව යනවා. මේක මිනිස්සයාට තේරෙන්නේ නැහැ. මොකද මිනිස්සයා කුට්ටි කඩා ගන්න જાතියක්. එයා නිතරම ජීවත් වෙන්නේ කාලය සහ දේශය කියන සීමාවේ. දැන් මෙතනින් යනවා ඒක එහා පැත්තට. ඉතින් ඒ වෙලාවට මේ මිනිස්සයා කරන ප්‍රයත්නය මිනිස්සෙකුට තේරෙන්නේ නැහැ දෙයියන්ට තේරෙනවලු. බ්‍රහ්මයන්ට තේරෙනවලු. මේ මිනිස්සයා භාවනා කරන්නේ අසවල් දේ ලබන්න නෙවෙයි. අසවල් දේ එල්ල කරගෙනත් නෙවෙයි. හැබැයි එල්ල කරගෙන භාවනා කරන එකට වඩා පැය 24ක් භාවනා කරනවා. තැදී පැහැදී භාවනා කරනවා. හැබැයි අහවල් දේ ලබන්න නෙවෙයි. එතකොට මේ දෙයියෝ, මේ බ්‍රහ්මයෝ මේ මිනිස්යාට වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසතේනාපි ජානාමි යම්පි නිසාය ජායති. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම පුරුෂයාට নমස්කාරය වේවා. මොකද ඒ භාවනා කරන්නේ මොකටද කියලා එයා දන්නේ නැහැ. මෙන්න මෙතෙන්ට සම්මස්සන ඥාන මට්ටමේදී මෙතෙන්ට ගිහිල්ලා ඒක තේරුම් ගන්න පුදුමාකාර සුතමේ ඥානයක් අවශ්‍යයි. හැබැයි සුත්තමේ ඥානෙ නැතත් මෙතෙන් යන්න පුළුවන්. සුත්තමේ ඥානෙ නැතත් මෙතෙන් ගියරස අරමුණක් තියෙනවනම් හොඳයි. අරමුණ නැහැනේ ඒත් හොඳයි. මං සතියේ ඉන්නේ. එහෙම නැත්නම් ආරම්මන සතියයි අනාරම්මන සතියයි දෙකෙන් මේ දෙකටම සමාන එහෙම නැත්නම් දෙකටම තමන්ගේ දරුවෝ දෙන්නෙකුට සමසේ සලකන මවක් වගේ මේ දෙක දිහා බලන්න පුළුවන් නම් එයා මේ එකට කැමැති වීම අරකට අකමැති වීම මනාපමනාප දෙකක් නැති වෙන වගේම කැමැති දේ නොලැබීම නිසා ඇති වෙන වෙහෙසත් එයාට නැති වෙනවා. අකමැති දේ සහ එකතු වීම කියන දෝෂයත් නැති වෙනවා. පිය විප්පයෝග දුක්ඛ, අප්පිය සම්පයෝග දුක්ඛ දෙක මෙතනදී යෝගාවචරයට අනිවාර්යයෙන්ම මේ ප්‍රභවය, මේ හැකියාව හැම මිනිස්සෙකුටම තියෙනවා. ඒක බුදුහාමුදුරෝ දාන. නමුත් මේ යෝගාවචරය කැමති නැත්නම් මේක ක්‍රියාවත් කරලා බලන්න. යෝගාවචරය කැමති නැත්නම් මේක කර්මන්නේ කරලා බලන්න. යෝගාවචරය කැමති නැත්නම් චිත්තක්ෂණයකටවත් මේ ලෞකික කාමාතාවල් අයින් කරලා මේ ආර්ය පරිශ්‍රණය කරන්න ඒ කියන්නේ පිනමෝරලාමදී. පාරමිතා ශක්තිමදී. කර්මාවරණ තියෙනවා. ක්ලේශාවරණ තියෙනවා. එයාට හොඳට කතා කරනකොට අල්ලලා දෙන්න පුළුවන්. මෙයාට ඉදිරියට යන්න බැරි මේ එක්ක තෘෂ්ණාවක් නිසා, එක්ක මාන්නයක් නිසා, එක්ක දික්කයක් නිසා. නමුත් එයාට පෙන්නලා දුන්නොත් මේ කියන්නේ මේ මේ කාමාශාව නිසායි කියලා අනිවාර්යයෙන්ම යෝගාවචර තරහවේ. ඒ චර්ජයට අත තිබ්බයි කිය. මේ මේ අහුවෙලා තියෙන්නේ මාන්නේ නිසායි කියලා කියලා දුනොත් ඒත් යෝගාවචරය අකමැති වෙනවා. මේ දිට්ඨියක් එක්ක තියෙන කිව්වොත් ගහගන්න එනවා. බුදුරජාණන්සේ මේ බව දැනගෙන උන්වහන්සේ කියලා දුන්නට පස්සේ උඹට තියෙන්නේ බොන්න අවුලා තියෙන තණ්හාව නිසායි කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරේ නැවත වෛරයක් ඇති නොකිරීම පිණිස විශ්වසනීය භාවය ඇති කරගන්න සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මේක දැනගෙන නැවත නැවත භාවනා කරා ලෝක සත්‍යය කෙරේ කරුණාවයි දැන් මේ බුදුරජාණන් ශ්‍රීකෝත් උතන තියෙන මේ තෘෂ්ණාව කියලා අපි යන්නේ රණ්ඩු කරන්න මොකද අපිට විශ්වාසයි බුදුහාමුදුරුවෝ කිව්වොත් බුදුහාමුදුරුවෝ උතන තියෙන්නේ මානානුසය මානේ අපි යන්නේ බුදුහාමුත් ඒ කරන්න කරන්නේ කවුරු හරි කිව්වොත් මෙතන තියෙන්නේ දිඨානුසය දිඨිය යන්නේ මොකද උන්වහන්සේ තුන්කල් දැකලා කතා කරන්නේ ඉන් මේ පිටේ ඉන්න කිසිම කර්මස්ථානාචාර්යවරේ කිව්වොත් යෝගාවචර හිතනවා මට විරුද්ධව මට එක්ක ඊර්ෂ්‍යා කරලා එහෙනම් මෛත්‍රික පුද්ගලික තරහක් ඇති කියලා. ඉතින් ඒ නිසා යෝගාවචරය කර්මස්ථානාචාර විශ්වාස කරන ගතිය සහ වි කර්මස්ථානාචාරය යෝගාවචරය වර්ග ભેදකින්තරව මෙන්න මේකයි මේක තියෙන කියලා කියන්න පුළුවන් ගතිය තමයි ලෝකේ හිගම සම්පත. ඒක ඇත්තෙම නෑ ලෝකේ. අපි දැනට කරන්නේ ගෙස් කරනවා නිකන් අනුමාන කරනවා. අනුමාන කරලා කියනවා ඔතන ওই වෙලා තියෙන්නේ උඹට තියෙනවා කාමාතාව. එහෙම නැත්නම් භවආතාව. එහෙම නැත්නම් විභවාසාව. ඉතින් යෝගාවචරේ නඩු දානවා කෙලින්ම ගිහලා තමුන්වංශ කොහොමද කියන්නේ මට තා කාමාසාව තියෙන කියලා මම මෙන්න මෙච්චර මෙච්චර දීලා තිනවා ආසවල් තාපේ බලන්න මං අච්චර දන් දීලා තිනවා ආසවල් තන කියලා බලන්න මෙන්න මෙන්න සීට්ටු තියෙනවා මං දන් දීලා තිනවා කොහොමද කියන්නේ දාන කාමාතාව ඉතින් එනවා රණ්ඩු කරා තමන්ගේ වලිගේ හයියෙන් හපා ගත්තාම රිදෙනවා එතන වලිගොඩ වාඩි වෙච්චාම රිදෙනවා නැගිටලා ගැසලා දාලා වාඩි වෙන්නේ එතකොට එන්නේ නැහැ රේදනම අඩුයි මොකද වලිගුට නෙවෙයිනේ ඉන්නේ. ඉතින් ඒක පෙන්නලා දෙනකොට හරි අමාරුයි. දැන් අපි අතර තියෙන නෑකම එච්චරයි. අපි කිසිසේත්ම සලකන්නේ මෙහෙම වෙනවා නම් ඒක අනිත් එක්කනට මෙයා කෙලින්ම කියනවා. ඒකට කියන්නේ බුදුහාමුදුරුවෝ අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ වුද්ධාපනේන. එකිනෙකා එකිනෙකාට ප්‍රතිවීමෙන් එකිනෙකා එකිනෙකා ඔසවා තැබීමෙන් තමයි මේ ශාසනය යන්නේ. අපි වෙන නෑකමක් නෑ අපිට තියෙන ඕනෑකම විතරයි. මෙතන ඉන්න හුඟ දෙනකොට ඒ ඕනෑකම නෑ. මේ කට්ටියට ඕන වෙලා තියෙන අනේ තමා වෙන්න මම මේ ඉක්මන් තීන්දුව ගන්නවට මේ කාම ආශාව හෝ භව ආශාව හෝ විභව ආශාව. ඒක පෙන්නලා දෙනකොට පිහියෙන් දමලා ඉනවා වගේ. ඉතින් අත ගාලා අනින්න ඕනේ ටොකක් මුද්දක් දාපු අතකින්. රිදෙන්න ගහන්න ඕනේ. රිදෙන්න ගහන්න ඕනේ. නැත්තම් කවදාකවත් ගොඩේ නැහැ. ඒක නිසා ඒ අරමුණ නෑ වේවා ඇති වේවා මේ දෙක විශේෂයි තාම මේ නිවන් දැකලා එහෙම නෙවෙයි කිට්ටු කරලවත් නැහැ බය වෙන්න එපා. මේ ඔය කිට්ටු කරන්න කියලා අපේ අම්මා කිව්වා අම්මම්බෝ මිනිහ හරිම භාවනා කරන්නේ නැහැ කිව්වා මම වෙයි කියලා. බැරි වෙලාව සෝවාන් වුණොත් එහෙම මට ලබන ආත්ම නැති වෙනවා කිව්වා. ඒ මේ ආත්ම දරු 11ක් 11ම සෝක් හරි හොඳයි. ඉතින් අම්මා හිතුවා ලබන ආත්මෙත් 11ක් අම්බේ ඊගාව ආත්මෙත් 11ක් අම්බේ නිසා මේ යන පාරක ෂුවර් සෝවාන් වෙනවා. ඉතින් එතකොට හොඳට තේරෙනවනේ දැන් අම්මා මොකද්ද කියන්නේ කියලා භව ආසාව කියන එක එතකොට තේරෙනවනේ. අම්මා නිවන් දැක්කේ නැතුවත් මම පුතා මට තේරෙනවනේ. මේ ආසාව අල්ලන හැටි. මේක නැති කරන්න බුදුරජාණන්සේ කොච්චරක් විශ්වසනීයත්වය ලබා ගන්නද දසපාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා පිරුවද අද්දජ්ජ වචනා බුද්ධ අමෝඝ වචනා ජිනා කිව්ව දෙකක් නෑ බුදුහාමුදුරනේ සුතමේ ඥානෙ තියෙන කෙනාට ඒ වගේම විශ්වසනීයත්වයේ තියෙන කෙනාට කිව්වට පස්සේ කල්පනා කරලා බලනවා. අනිත් හැම කෙනාම හිතන්නේ කොමට කියා ගන්න බැරි වුණා. එන්න මේ ස්වාමීන් වහන්සේමයිත් එක තරහින්. එහෙම නැත්නම් මේ මට ඊදිසියාවේ ඒ තරමටම අපේ ළඟ ෂට මායාවී ධර්ම තියෙනවා. කොයි වෙලාවක හරි අපි හිතමු මෙයා සම්මස්සන ඥාන මට්ටමේදී මේ අරමුණ තියෙනවා නැහැ. දෙකටම ලක්ෂ කෝටි වාරයක් ඒක එන්න ඇරලා රත්තරේ වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා ගින්න දානවා පළහලා පළහලා පළහලා මෙයා එතනින් එන එන්න තියෙන බාධාවල් වලට බාධා කෙලස් වලට ඉඳ නොතබ එන්න දෙයට එහෙම මෙන්න ගන්න හෙළුවෙම එන්න ආරිනවා තෝරන්න බේරන්න නැති වුණොත් පමණක් හිත විපස්සනාට වැඩ. එතනින් යහර තමයි විපස්සනාව තියෙන්නේ. මෙතෙන්ට යනකම්ම යෝගාවචරයට පරීක්ෂණ තියෙනවා කඩයින් පරීක්ෂණ ඇති නැති දෙකම දීලා ඇති උනායි කියලා සතුටු වෙන්නෙත් නැතුව නැති උනායි කියලා කනගාටු වෙන්නෙත් නැතුව මේ දෙක විශේෂයි බලාන ඉන්නකොට දාඩිය දාන්න නැත්නම් තැලෙන්නේ නැත්නම් බෙල්ල කඩා වැටෙන්නේ නැත්නම් කම්පන චංචලෙන්නේ නැත්නම් නිින්දෙන්නේ නැත්නම් සැකෙන්නේ නැත්නම් බයෙන්නේ නැත්නම් අනතුරු වෙන්නේ නැත්නම් ඉතින් මේ යෝගාවචරයට තේරෙනවා මට ඉස්සර මේවට දැක බය ආව දැන් මම යන්න ලෑස්ති. එතෙන්ද යනකම්ම යෝගාවචරයට මාර්ගය අමාර්ධයක තේරෙන්නේ සැක සංකා ඉක්මවන්න බෑ. තාම මාර්ගයට මාර්ගය කියලා හිතනවා හොරා පුතා කියලා හිතනවා. ඒ වගේම හරියට භාවනා යනකොටම අරමුණ නැති වෙච්ච ගමන් සැක උපදවන සතිය නැති වෙලා නිින්ද වැවිලා බය ඇති වෙලා කියලා. ඉතින් මෙයාට නැවත නැවතත් ඒක පෙන්නලා පෙන්නලා පෙන්නලා නෑ උඹට ඕනේ නම් සැකහැරලා දැනගන්න පුළුවන්. අනාරම්මනේ සත්‍ය පවත්වන්න පුළුවන්. අනිමිත්‍ය සත්‍ය පවත්වන්න පුළුවන්. අරූපේ සත්‍ය පවත්වන්න පුළුවන්. ඒක හරියට කියනවනම් පටවිය ආපෝ තේජෝ වල සතිය පවත්වනවා වගේම අවකාශ ධාතුවේ සතිය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් ආකාසානං ඡායතනෙ කියන අරූප ධානය ලබන්න පුළුවන්. කසිනේ උගුලලා ඊතර තියෙන හිස්තන මේක දැන් නවීන විද්‍යාවෙන් කියන්නේ matter and antimatter කියලා හැම ද්‍රව්‍යයකටම ඒකට හේව නැල්ලක් තියෙනවා. ද්‍රව්‍ය දැක්කට පස්සේ තමයි ඒක හේව නැල්ල දකින්න පුළුවන්. බුදුරජාණන්සේ තිස්සල රූපේ පෙන්නලා තමයි අරූපෙට හිත දාන්නේ. භෞතික විද්‍යාඥ බුදුහාමුදුරපලෝ අනුගමනය කරනවා කියලා මං හිතන්නේ. නමුත් විද්‍යාඥයෝ දැන් කියන්නේ ඒගොල්ලෝ දැක් එකක් වගේ. ඒගොල්ලෝ කියන හැම ද්‍රව්‍යයකටම ඒකේ අද්‍රව්‍ය කියලා එකක් තියෙනවා. හේවණල්ලක් කියලා එකක් තියෙනවා. ද්‍රව්‍ය දැකලා තමයි භෞතික විද්‍යාව හැදුවේ. මේ හේවණල්ල දැක්කට පස්සේ ඒකට තවදුරටත් භෞතික විද්‍යාව කියන්න බෑ. ඒකේ සීමාවල් කඩලා ගියා. ඒ වගේ මේ මමයා දැකපු කෙනාට එයාට පේනවා මමයා නැති තැනකත් සම්පූර්ණ මේ වැඩ පිළිවෙල යන්න පුළුවන්. එතකොට අරූපේ තමයි සතිය තියෙන්නේ. එතකොට යෝගාවචරයට හිටපු වෙලාව මතක නැහැ, දැකපු දෙයක් මතක නැහැ. හැබැයි මොනවත් නැති වෙච්ච බව දන්නවා. ඒ දන්නේ දෙයක් ආපු ගමන්ම. ඔළුවට හිතක් ආපු ගම දන්නවා අඩේ. මෙච්චර ලයින්දලා තියෙන්නේ මම මොනවත් නැති තැන නේද කියලා. ඒක ඉතාමත්ම ලස්සන සරුවචන් ආංශේ ආනන්ද සප්පයි සූත්‍රේ පෙන්නනවා මේ නැති භාවයට ගියාට පස්සේ ඒක තේරෙන්නේ ඇති කරදරයක් ආවට පස්සේ ඊට පස්සේ ආයෙත් නැති බවට යනවා. මේක දිගේ ගියාට පස්සේ මේකෙන් යෝගාවචරයා දුන්නොත් හිතට විශ්වසනීයත්වය නොසලෙන බව සතිය ඊට පස්සේ තමයි විපස්සනාට වැටෙන්නේ එහෙම නැත්නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට කියලා කියන්නේ ශීඝ්‍ර ඇතිවීම නැතිවීම පෙන්වන්න පටන් අර ගන්නවා දේ මොකද්ද කියලා අල්ලගන්න බැරි තරම් වේගයෙන් ඒක හරියට සරසුලක් අරගෙන ගහපුවාම ඒ සරසුලේ බාහුව හෙල්ලෙනවා ඒක ඉදිමෙනවා වගේ. වේගෙන් හෙල්ලෙනවා ඒක කොතන තියෙනවද කියලා හොයන්න බෑ. එතකොට හ්ම් ගාලා නින්නාදයක් එනවා. ඒ වගේ යෝගාවචර තේනවා මේ මේ තරතුල ගැහුවට පස්සේ තරතුර හෙල්ලෙනවා නම් තේන සද්දයක් එනවා. නමුත් මේක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන වගේ දේවල් මීට වැඩි වේගෙන් කම්පා වෙවි තමයි තියෙන්නේ. ඒක පේන්නේ gediya පිටින් තියෙනකොට අපිට වස්තුව පෙන්ුණාට ඒ වස්තුව ඇතුලේ තියෙන හැම අංශුවක්ම පරමාණුවක්ම හිතා ගන්න බැරි වේගයකින් කැරක් කැරකි තියෙන. චලනයේ වෙමින් තියෙන. අපි ඒක දකින්නේ නැත්තේ මේ වස්තුවට තියෙන කෑදරකම නිසා. වස්තුව විනිවිදලා බලන්න බැරි නිසා. නමුත් මේ මට්ටමට ගිහිල්ලා යෝගාවචරය ඇතිවීම නැතිවීම දෙකටම කමක් නැහැ. ඔහි කමක් නැහැ කියලා යන්න දුන්නොත් ඊට පස්සේ යෝගාවචරයට ආය ආනපානේ බලන්න බෑ. ආයි ආනපාන ඇතුලේ ලක්ෂ කෝටියක් ආනපාන පේනවා. ඔසවීමක් තුල ලක්ෂ කෝටියක් ඇතවීම සිද්ධ වෙනවා පේනවා. ක්‍රියාවක් කියලා දෙයක් නැහැ ක්‍රියාවලියක් විතරයි මේකේ තියෙන්නේ. වස්තුවක් කියලා එකක් නැහැ වස්තුව පතුරු ගහලා පේනවා. ඒක නිසා ලොකු සංජය පොත ලියනකොට කියනවා එහෙම මේ හිතට විශ්වාසය ඇති කරගත්තට පස්සේ භාවනාව නැගිටලා සතෙක් සර්පෙක් දිහා බැලුවත් ඒ පේන්නේ නැති වුණාට ඒක හරහා යෝගාචර වෙන මේ මේ සතෙක් විදියට පෙනුනට මේක ඇතුලේ තියෙන වේගයෙන් ක්‍රියා වෙන ක්‍රියාශක්තිය. ධාතු ස්වභාවයක්. එහෙම නැත්නම් භෞතික විද්‍යාවට කියනවනම් sub atomic particles එහෙම නැත්නම් වේග ධාරා. ඉතින් මේකට තමයි අපි මේ සමස්තයක් හදලා කියලා තියෙන්නේ. ඉතින් යෝගාවචරය දැන් එක චින්තාමය ඥාන හරහා අල්ලනවා. අල්ලලා ආනාපානෙ දැක්කත් මේක අරමුණු කරන්න තරම්වත් ඉන්නේ නැතුව වේගෙන් වෙනස් වෙන එකක් බව තේරුම් ගන්න. හුස්ම ආස්වාසය කියලා ආස්වාසය දක්න මෙනෙහි කරන්න ඉස්සලා වෙන ගිහිල්ලා ඉවරයි. ප්‍රස්වාසය කියන්නේ ඉස්සලා ගිහිල්ලා ඉවරයි. ඉස්සතම මෙනෙහි කරන්න බුණා දැන් මෙනෙහි කරගන්න බෑ. බලනකොටම ඒක බලාකුලක් වගේ ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සමාහලට වක්කාර දනවනවා. ක්ලාන්ත කරනවා. හීන දාඩිය දානවා. වෙවුලනවා. කම්පන චංචල ඇති කරනවා. භූතයක් වැහුණා වගේ. ඒක හරියට මේ හරියට ජප මන්ත්‍රේ මතුරුනොට කපුව පරල වෙලා එන්න වගේ දැන් එන්න ගන්නවා භාවනාව විපස්සනාවට දාන්න. ඉතින් එතෙන්ට යනකොට ඒ වෙනකන් ඇති කරගත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම යෝගාවචරයට ඕනේ නම් තව දියුණු කරන්න, ටියුණු කරන්න කයට සහ ජීවිතේට තියෙන ආශාව අතහැරලා වාඩි වෙන්න කියන. වාඩි වෙනකොටම බුදුන් ධම්මතංග තීපත් කරලා සීලේ තීපත් කරලා මගේ කයත් ජීවිතයත් ත්‍රිදරත්නට පූජා වේවා කියලා ඉඳ ගන්නකොටම එයා එක ලොකු ත්‍යාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියලා අර ත්‍යාගවන්තකම අතහැරීම මිදීම අනාලය ගතිය මේ කයත් එක්ක තමයි මෙච්චර ඉතුරුලා තියෙන්නේ එතකොට යෝගාවචරයට. ඒකත් දෙන්න ලෑස්ති වෙනවා. එතකොට යෝගාවචරයට ඉඳගත්තර පස්සේ ඒක තම්බන කාපු හැමෝකෝ බැදගෙන කාපු හැමෝකෝ. මොන කරදරයක් ආවත් එයා දන්නවා මේක පූජා කරලා තියෙන්නේ බැදගෙන කන්නේ බැදගෙන කාපන් තම්මන කම්මන තම්මන කාපන් කියලා ඒ යෝගාවචරයට ඒ ශක්තිය කවදාවත් මේ මල් පහන් බුදුන් පූජා කරලා ඉන්න සත්තාවේ නැහැ කරන්න බෑ ඒක මේ ප්‍රසාද සද්ධාාවක් මේන එක ඕකප්පන සද්ධාාවක් එතකොට මේ යෝගාවචරයට අර නොතිබිච්ච හැකියාවල් යගේම නොතිබිච්ච වීරකම් යගේම නොතිබිච්ච සෙල්ලක්කාරකම් මං කියනවා සාහසිකකම් කියලා එන්න පටන් ගන්නවා. ඒකේ නෑ ඥානපරිමේ ගතියක්. කොටිම උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට කිසිම ඥානපරිමේ ගතියක් නෑ. ඥානපරිමේ වෙලා ඉන්නවනම් එයින් පල්ලෙහා තමයි. ඉතින් ඌට ආරස්සා කරන්න මේ ඥාන අයිතිවාසිකම් පිරිමේ අයිතිවාසිකම් ඉල්ලන්න හදනවනම් ඉතින් හොෝදන්න පුළුවන් කක්කාවක් නෑ. මේක මේක නැති කරලා බංගස්ථාන කරන්න හදන එකේ අයිතිවාසිකම් ගිල්ලත් තරමට අපි පහත් වෙලා තියෙනවා. ඒ නිසා යම් දවසකට යෝගාවචරයට පුළුවන් වුණා නම් ඒ විපස්සනාට හිත දාන්න ආපහු මේ පැත්තට ගන්න පුළුවන්. ගත්තට පස්සේ ආපහු අපිට ඇද්ද කැරියට පස්සේ මිනිස්සු ඉන්න ඔක්කොම නාඩගම තියෙනවා. භාවනා කරන්න ගියාට පස්සේ එයා ඉන්නේ අර සම්පූර්ණ දේවල් පතුරු ගහලා විසිතුරු කරලා ඝන සංඥාව එහෙම නැත්නම් කෘත්‍ය ගණය ආරම්මන ගණ බිඳ බැලීමේ පුදුමාකාර ක්‍රීඩාවක යෝගාවචර ගත කරන්නේ. බුදුහාමුදුරුවෝ දැක්කත් බින්දලා බලනවා මිසක්කා. ඒකට වැඳ වැඳ ඉන්න යන්නේ නැහැ. අසුචි දැක්කත් බින්දලා බලනවා මිසක්කා. ඒකට ගඳයි කියන්න යන්නේ නැහැ. රත්තරන් දැක්කත් එච්චරයි. එතකොට මේ යෝගාවචරයා මේ ප්‍රතිපදාවට බැහැගත්තා වෙනවා. එහෙම නැත්නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියනවා. ඉතින් ඒක ලස්සන කතාවක් මම ඉතුරු කරනවා ඒක හෙටට. ඒ මං හිතනවා ඊයේත් කරපු ඇත්සෙත් කරපු අදත් කරපු මේ කතාව නිසා තමයි මේ කරගෙන යන වැඩේ ධෛර්යයකින් එහෙම නැත්නම් වැඩි විශ්වසනීය ගතියකින් කරන්න පුළුවන් වෙයි කියලා ඒකටයි මේ ධර්ම දේශනාවක තියෙන වටිනාකම ඒකටයි මේ අපි මේ දිනචරියාව ගත කරන්නේ ඉතින් ඒ විදිහටම සීළු දෙනාටම කරගෙන ගිය වැඩේ වැඩි විශ්වාසයකින් වැඩි කොහොමද කියන්නේ කුසල ඡන්දයකින් වැඩි අදිෂ්ඨාන ශක්තියෙන් කරගෙන යෑම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.